නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවන සදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සාරණ සරණ යමි සාදු සාදු සා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ විශේෂ දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා. ඒ දේශනාවේ නම අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය. අම්බලට්ටිකා කියන ගමේ රාහුල ස්වාමින් වහන්සේ වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර රජගහනුව රජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටිද්දී රාහුල ස්වාමින් වහන්සේ සිටි අම්බලට්ටිකා කියන ගමේ කොයි ගමේද රාහුල ස්වාමීන් වහන්සේ හිටියේ? රාහුල ස්වාමීන් වහන්සේ පැවිදි වෙනකොට වයස කීයද? අවුරුදු 7යි. පුංචි දරුවෙක්. කිඹුල්වත් නුවරට බුදුරජාණන් වහන්සේ වැඩියේ ගමනේදී ඔබ දන්නවා හත් අවුරුද්දක් තිස්සේ තමන්ගේ ස්වාමියා නොදුටු යසෝදරා මහත් වේදනාවෙන් හඬන්න පටන් ගත්තා. පස්සේ යසෝදරාවට ධර්මය අවබෝධ වුණා. බුදුරජාණන් වහන්සේ වඩිද්දී රාහුල කුමාරයාට යසෝදරා දේවී කිව්ව පුතේ අර යන්නේ ඔබේ පියතුමා ඔබ ගිහින් ඒ පියතුමාගෙන් දායාදේ ඉල්ල ගන්න කිව්වා. ඊට පස්සේ මේ චූටි යසෝදරා රාහුල කුමාරයා පුංචි රාහුල කුමාරයා දුවගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ සුලඟිල්ලේ එල්ලුණා. සුලඟිල්ලේ එල්ලලා කියනවා පින්වත් ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේගේ හිවණැල්ල මට හරි සනීපයි. ඉතින් මේ චූටි දරුවා නිග්‍රෝධාරාමයට බුදුරජාණන් වහන්සේත් එක්කම පැමිණුණා. ඇවිල්ලා කිව්වා පින්වත් ශ්‍රමණයන් වහන්සේ මගේ මෑණියෝ මට කිව්වා ඔබ වහන්සේගෙන් දායාදේ ඉල්ල ගන්න කියලා. බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ දිහා බලලා කිව්වා සාරිපුත්ත මේ දරුවා දායාදේ ඉල්ලනවා. මේ දරුවා පැවිදි කරන්න කිව්වා. පැවිදි කළා. ඊට පස්සේ මේක ආරංචි වුණා කාටද? සුද්ධෝදන රජුරවන්ට 100ට. 100 ආව හති දාගෙන දුවගෙන. ඇවිල්ලා මොකද්ද කිව්වේ? ඇවිල්ලා කිව්වේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අපටත් නොකියාම ගිහි ගෙදරින් නික්මුණා. එදා ඒ දවස්වල අපි උහුලා ගන්න බැරි සිත් වේදනාවක් වින්දා. ඊට පස්සේ අපේ ඊළඟ පුතා නන්ද කුමාරයත් පැවිදි වුණා. එතකොටත් අපිට සෑහෙන සිත් වේදනාවක් ආවා. ඊට පස්සේ අපි කල්පනා කළ කමක් නැහැ කවුරු නැතත් මේ සිඟිටි දරුවා ඉන්නවනේව. මෙහෙම හිතලා අපි හිත හදාගෙන හිටියා. මේ දරුවාත් දැන් ඔබ වහන්සේ පැවිදි කළා. අනේ ස්වාමීනි මේ දරු සෙනෙහස සම මස් නහර ඇට විදගෙන ගිහිල්ලා ඇට මිදුළු වල තියෙන කිව්වා. ඒ නිසා ස්වාමීනි ආයි මහාන කරනවා නම් මව්පියන්ගෙන් අවසර ගන්න කිව්වා. එදා ඉඳලා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන සියලුම දෙනා පාහේ මව්පිය අවසරින් තමයි පැවිදි වෙන්නේ. ඉතින් මේ රාහුල ස්වාමීන් වහන්සේ හරි කීකරුයි. හරිම ආඩම්බර නැහැ. මාන්නේ නැහැ. අයිතිවාසිකම් කීමක් නැහැ. ආ මම ගිහි කාලේ අපේ තාත්තා තමයි බුදුරජාණන් වහන්සේ එහෙම කියාගෙන ගියාද? එහෙම නැහැ. මේ මේ රාහුල ස්වාමින් වහන්සේ රාහුල භද්‍ර කියලා සීරු දෙනාම ආදරෙන් කතා කළේ. ඉතින් මේ රාහුල ස්වාමීන් වහන්සේටි අම්බලට්ටිකා කියන ගමේ. බුදුරජාණන් වහන්සේ සවස් වරුවේ රජගහ නුවරින් නික්මිලා ඒ අම්බලට්ටිකා කියන ගමට වැඩියා. රාහුල ස්වාමීන් වහන්සේ හිටියේ කුටිය දිසාවට බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා මේ චූටි රාහුල ස්වාමීන් වහන්සේ ඉක්මනින් ගිහිල්ලා ආසනයක් පිළියෙල කළා. දූවන ගිහිල්ලා වතුර හොදන භාජනේ පාස් හොදන වතුර භාජනේ ඉදිරියෙන් තිබ්බා. බුදුරජාණන් වහන්සේ පාස් හොදාගෙන අර ආසනේ වාඩි වුණා. වාඩි වෙලා අර පාසෝදන භාජනේ ගත්ත පොඩි වතුර සෙම්බුවක් වෙන්නේ ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ පොඩි වතුර සෙම්බුවේ වතුර පොඩ්ඩක් ඉතුරු කළා. ඉතුරු කළා රාහුල ආඳුරන්ට කතා කළා. කතා කළේ රාහුල මෙහි ඉන්නේ මේ භාජනයේ දැන් වතුර ගොඩාක් තියෙනවද ටිකක් තියෙනවද කියලා ඇහුවා. ස්වාමීනි මේ භාජනයේ තියෙන්නේ වතුර ඊටමත් ස්වල්පයයි. බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලයේ යම් කිසි කෙනෙකුට බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් එයා තුල තියෙන ಗುಣධර්මත් ඔය වගේ චූටයි කිව්වා. බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් එයා තුල තියෙන ಗುಣධර්ම බොහොම ටිකයි කිව්වා. ඊරෝසි බුදුරජාණන් වහන්සේ වාජනේ තිබිච්ච වතුර ටික වීසි කළා. වීසි කරලා ඒ වාජිනේ රාහුල ස්වාමීන් කියනවා රාහුලය දැන් බලන්න මේ වාජිනේ දිහා. දැන් මේකේ වතුර තියනවාද? ස්වාමීනි මේකෙදි විච්ච වතුර ටික වීසි කළා කිව්වා. ඊට පස්සේ කිව්වා රාහුලය යම් කිසි කෙනෙක් බොරු කියන්න ලැජ්ජා නැත්තම් ඒ යාගේ ගුණධර්ම ටික යා වීසි කර ගන්නවා කියුවා. බොරු කියන්න ලැජ්ජාවක් නැත්නම් බොරු කියන එක්කෙනා ඒ බොරුවත් සමගම තමන්ගේ ගුණධර්ම ටික ඔක්කොම වීසි කළා දානවා කියුවා. ඊර්වසේ බුදුරජාණන් වහන්සේ ඒ වාජිනේ මුණින් අතට හැරෙව්වා. මුණින් අතට හරවලා කියනවා රාහුලය දැන් බලන්න මේ වාජිනේ දියා මේ භාජනයේ දැන් මුණින් අතට හරවලා නේද තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. රාහුලය යම් කිසි කෙනෙක් දැන දැන බොරු කියනවා නම් බොරු කියන්න කිසිම ලැජ්ජාවක් නැත්නම් එයාගේ ගුණධර්ම ඔක්කොම කන පිට හැරිලා ඉක්වා තියෙන්නේ. එයාගේ ගුණධර්ම ඔක්කොම මුණින් අතට හැරිලා කිව්වා තියෙන්නේ. ගුණධර්ම. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර භාජනී ආයමත් කෙලින් කළා. කෙලින් කළකෝ දැන් රාහුලේ බලන්න මේ භාජනේ දිහා මේකේ වතුර තියෙනවාද මේක හිස්ද කියලා ඇහුවා. ඒක ස්වාමීනි මේ භාජනේ හිස්. රාහුලේ යම් කෙනෙක් දැන දැන බොරු කියනවා නම් බොරු කීමට ලැජ්ජාවක් නැත්නම් එයාගේ අභ්‍යන්තර ජීවිතය හිස්. එයා ගුණධර්ම වලින් හිස් පුද්ගලෙක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට පුංචි කතන්දරයක් කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා රාහුලය විශාල ඇතෙක් හිටියා. මේ ඇතාට තිබුණා දිග දල දෙකක්. මේ ඇතාට තිබුණා දිග හොඬයක්. මේ ඇතාව යුද්ධයට එක්කගෙන යන ඇතෙක්. දවසක් මේ ඇතාව යුද්ධයට අරගෙන ගියා. අරගෙන ගියාම මේ ඇතා ඉස්සරහා පාද දෙකෙනුත් වැඩ කරනවා. පිටිපස්සේ පාද දෙකෙනුත් වැඩ කරනවා. ඒ වගේම ඔළුවෙනුත් වැඩ කරනවා. ඒ වගේම ඇඟිනුත් කඳිනුත් වැඩ කරනවා. කන් වලිනුත් මේ අලිය ඇතා වැඩ කරනවා. දල දෙකනුත් මේ ඇතා වැඩ කරනවා. හැබැයි හොඬවැල හාංගගෙන ඉන්නවා. මේ ඇතා හොඬවැල විතරක් හංගගෙන ඉන්නවා. එතකොට රජ්ජුරුව මේ ඇතා දිහා බැලුවා. එතකොට මේ රජ්ජුරු නෙමෙයි මේ මේ ඇතා দমনය කරපු කෙනා. මේ ඇතා පිට නැගලා ඉන්න ඇත් ගොව්වා. ඇතා දිහා බලලා කල්පනා කරනවා මෝ මේ ආස්ති රාජයා ඉස්සරහා කකුල් දෙකනුත් වැඩ කරනවා. පස්සේ කකුල් දෙකනුත් වැඩ කරනවා. මේ ඇතා ඔළුවෙනුත් වැඩ කරනවා. කඳිනුත් වැඩ කරනවා. කන් දෙකිනුත් වැඩ කරනවා. දල දිකුනුත් වැඩ කරනවා. හැබැයි මේ ඇතා ඉන්නේ කොඬවැල හංගගෙනයි. මේ ඇතා රජුරවන්ට සම්පූර්ණම ජීවිතේ පරිත්‍යාග කරලා නැහැ. රජ්ජුරුවන්ට ජීවිතේ පරිත්‍යාග කළා නෑ. ඒ නිසා මේ ඇතාට මේ ඇතා මේ ඇතා විසින් රජ්ජුරුවන්ට ඕනම දෙයක් කරන්න පුළුවන් කමක් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන රාහුලය මේ වගේ යම්කිසි පුද්ගලයෙකුට දැන දැන බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් ඒ පුද්ගලයාට කරන්න බැරි පාපයක් නෑ කියනවා. ඒ පුද්ගලයාට ඕනෑම පාපයක් කරන්න පුළුවන් කියනවා. බොරු කියනවනේ. දැන් දැන් බොරු කියන පුද්ගලයාට ඕනෑම පාපයක් කරන්න පුළුවන් කියනවා. ඊට පස්සේ කියනවා රාහුල ඒ නිසා හික්මෙන්න මෙහෙම කියනවා. කෙලිසෙල්ලම් වලටවත් විහිළුවටවත් බොරු කියන්න එපා කියලා හික්මෙන්න කියනවා. විහිළුවටවත් බොරු කියන්න එපා කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරේ විහිළුවකටවත් බොරු කියන්න එපා කියලා. සමහර විහිළුවට බඩු මුට්ටු හංගනවා. නේ? බඩු මුට්ටු හංගනවා. ඇඳුම් අංගනවා, ආභරණ අංගනවා විහිළුවට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විහිළුවටවත් ඒවා කරන්න එපා කියනවා. විහිළුවට බොරු කියන්න එපා කියනවා. විහිළුවට කරාම ඒවා වුණත් පස්සෙන් එනව නරක විපාක හැටියට. විහිළු පස්සෙන් එනවා. විහිළුවට බොරු කියලා ඇස් රතු වුණාට පස්සේ සමහර විට ඒ සියල්ලම නෙමෙයි අන්තිමට ඉවර වෙන්නේ. විශාල බරපතල ප්‍රශ්න වලින් ඉවර වෙනවා. ඒ නිසා විහිළුවටවත් බොරු කියන්න එපා කිව්වා. ඊළඟ බුදුරජාණන් වහන්සේ ආනවා රාහුල ස්වාමීන් වහන්සේගෙන් රාහුලය කණ්ණාඩියක් තියෙන්නේ මොනවටද? මොනවටද කණ්ණාඩියක් තියෙන්නේ? රාහුල කියනවා ස්වාමීනි කණ්ණාඩියක් තියෙන්නේ තමා ගැන සොදට හොඳට සොයා බලන්නයි. කණ්ණාඩි තියෙන මොකේද? තමන් ගැන හොඳට සොයා බලන්නයි කියනවා. රාහුල කණ්ණාඩියෙන් තමන් ගැන හොඳට සොයා බලනවා වගේ තමන් හොඳට නුවණින් සොයා බල බල නුවණින් කල්පනා කර කරයි යමක් කළ යුත්තේ. දැන් මොන බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්නා. දුන්න රාහුල ස්වාමීන් වහන්සේ දුන්න උපදේශය මොකද්ද? යමක් කරන්න ඉස්සෙල්ලා හොඳට නුවණින් කල්පනා කර කරයි ඒක හොඳට කල්පනා කරලා බලලයි කල යුත්තේ හිතිච්ච ගමන් කරන්න එපා කියනවා. කටට එන වචන හිතිච්ච ගමන් කියන්න එපා කියන හොඳට කල්පනා කරලා බලලා කියනවා හොඳට කල්පනා කරලා බලලයි වචනේ කතා කළ යුත්තේ හොඳට කල්පනා කරලා බලලයි මනසින් මනසින් කල්ප හිතට හිතෙන දේවල් හොඳට කල්පනා කරලා බලලයි දිගින් දිගට සිටිය යුත්තේ. එහෙම නැත්නම් හිතන්න එපා කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒ වගේ දේශනා කරන්න හේතුව මොකද? සාමාන්‍ය ලෝකයේ සිද්ධ වෙන්නේ එහෙම කල්පනා කරලා බලලා යමක් කරනවා නෙවෙයි. කල්පනා කරලා බලලා යමක් කියනවත් නෙවෙයි. කල්පනා කරලා නුවණින් තීරුම් අරන් අරන් හිතනවත් නෙවෙයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එයා නිකන් කණ්ණාඩියක් ළඟට ගිහින් බලනවා වගේ. කණ්ණාඩියකින් තමන් බල බල තමන්ගේ ඇදකුද හදා ගන්නවා වගේ. කණ්ණාඩියකින් බල බල තමන් හැඩ වෙනවා වගේ තමන් කයින් කරන දේවල් හොඳට කල්පනා කර කර නුවණින් සලකලා ඒක කරන්න කියනවා. කටින් කියන වචන හොඳින් කල්පනා කර කර බලලා නුවණින් සලකලා ඒක කරන්න කියනවා. සිතින් මනසින් කරන මනසින් සිතන සිටිවිලි එහෙම හොඳින් කල්පනා කර කර බලලා නෝනින් කරලා කරන්න කියනවා විහිළු විහිළුවත් කරන්න එපා කියනවා බොරු බොරු විහිළුවටත් බොරු කියන්න එපා කියනවා බොරු කරන්න එපා කියනවා ඒ මොකද හේතුව මේවා පස්සෙන් පස්සෙන් ඇවිල්ලා විපාක දෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය කුණ්ඩ දාන කියලා ස්වාමීන් වහන්සේ නම ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වුණා පැවිදි වෙච්ච දවසේ ඉඳලා මෙන්න මේ ස්වාමීන් වහන්සේගේ පස්සෙන් මිනිසුන්ට පේනවා ස්ත්‍රී ඡායාවක් යනවා. ආරණ්‍යයකට ගියත් මිනිසුන්ට නිකන් පේනවා එහෙන් මෙහෙන් ස්ත්‍රියක් පැන්නා වගේ. මිනිස්සු දැන් මොකද කරන්නේ? හරියට නිඳා කරනවා. අපහාස කරනවා. මේ දුස්සීල කෙනෙක් කියලා ගරහනවා. දැන් මේ ස්වාමීන් වහන්සේම දුස්සීල කෙනෙක් නෙවෙයි. ඉතින් මුන්නාසේ බැනුම් අහගෙන නින්දා පහස විඳගෙන හොඳට භාවනා කළා. සතර සතිපට්ඨානෙ වැඩුවා. ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කළා. රහත් වුණා. අරහත්ත්වයට පත්වෙච්ච දවසේ අර පිටිපස්සෙන් එන ස්ත්‍රී ඡායාව නැතුව ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට මේ කාරණාව සැලුණා. ස්වාමීනි මොකක්ද මේක මෙහෙම වෙන්න හේතුව. ඉතින් ගුවා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳ යාළු හිතවත් භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා. ඒ කාලේ මේ කුණ්ඩදාන ස්වාමීන් වහන්සේ කවුද දෙවි කෙනෙක්. දැන් දෙවි කෙනෙක් කියලා එයා ගහක ඉන්නවා. වෘක්ෂ දේවතාවක් කියලා ඉන්නවා. දැන් යාළු ස්වාමීන් වහන්සේලා දෙනමක් ඉන්න හොඳ භාවනානුයෝගී. භාවනා කරගෙන දෙන්න බොහෝම සමගියෙන් පින්ඳ පාත වඩිනවා. බොහෝම සමගියෙන් නාන්න පෑන් පහසු වෙන්න වඩිනවා. බොහෝම සමගියෙන් භාවනා කරනවා. සක්මන් කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. දැන් හරි සමගියේ. දෙවිය කල්පනා කළා මේ හා පුදුම සමගියක් නෙව. මේ සමගිය හැබැයි බෙලින්න බැරිද? දැන් දෙවියා හිතනවා. හිතලා දෙවිය කල්පනා කළා මම විහිළුවක් කරන්න ඕනේ මේ දෙන්නට. දවසක් ඔන්න මේ දෙන්න යනවා. ගමනක් යනවා මේ ස්වාමීන් වහන්සේලා දෙන්නම. ගමනක් වඩිද්දී එක ස්වාමීන් වහන්සේ නමකට ඕන වුණා වැසිකිලියක්. ඒ ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට කිව්වා පින්වත් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කොහොම නවතින්ද? මම මේ කැලේ ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා මං එන්න මගේ මේ බඩේ රිදිල්ලක් තියෙනවා කියලා පිටත් වුණා. දැන් ඔන්න මෙයා මේ ස්වාමීන් වහන්සේ වැසිකිලි කරන්න ගියා. වතුර ටිකක් හොයා ගන්න ඕන වුණා. දැන් ඉතින් ඒ විට මේට මහස්මයා ටිකක් විලා ගියා. දෙවියා මොකද කළේ? ස්ත්‍රියෙකුගේ වෙස්ი අරගෙන ඒ පැත්ත ගෙවසුණා. දැන් අර ස්වාමීන් වහන්සේ කල්පනා කළා මොකද මේ තාම නැත්තේ? මේ ස්වාමීන් වහන්සේ වතුර පොඩ්ඩක් හොයන්න හිටියේ මේට ගියා. මොකද තාම නැත්තේ? කියලා මේ පැත්තට පොඩ්ඩක් බැලුවා. බලනකට පෙවුණා කාන්තාවක්. ඒ ස්වාමීන් වහන්සේගේ හිත කැඩුනා. කැල්ල පාරට විලා හිටියා. අර ස්වාමීන් වහන්සේ ඉතින් වතුර ටිකකුත් හොයාගෙන පිරිසිදු කරගෙන ආවා. ඇවිල්ලා කොහොඳයි ස්වාමීන් වඩිමු. වඩිමු. අර ස්වාමීන් වඩිමු. කොහි වඩින්නද කියලා තමුන් සිත් එක්කම තමුන්නාසිකේ ගමන තමුන්නාසි යන එකයි ඇත්තේ. ඒ ගමන මම දැන් දන්නවා. මගේ ගමන මං යනවා කියලා පිටත් වුණා. දැන් අර ස්වාමීන් වහන්සේට දැන් මේ මොකක්වත් තේරෙන්නේ නැහැ මේ කියන්නේ මොකද්ද? ඇයි මේ විරුද්ධ වෙන්න? කාරණාව. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. මොකද්ද මේ සිද්ධ වෙච්ච වැරද්ද? මම මේ වතුර ටිකක් හොයන්න ගියේ ඈත. මම දැක්ක කිව්වා ඔක්කොම. මම ඇස් දෙකෙන් දැක්ක කිව්වා. මට ඒව මොකුත් දැන් හංගන්න බෑ. තමුන්නාසිකේ පාරේ තමුන්නාසි යන්න. ওই පාරේ මම යන්නේ මම මගේ පාරේ යනවා කියලා පිටත්. අර ස්වාමීන් වහන්සේ අඬන්න පටන් ගත්තා. අනේ ස්වාමීනි මම බොහොම පිරිසිදු කෙනෙක්. මට මේ මොකද්ද මේ කියන්නේ කියලා. නෑ නෑ මම කැමති නෑ කිව්වා මේ දුස්සීලා ඇත්ත එක්ක එකට ගමන් යන්න. මේ ස්වාමීන් වහන්සේ කියන කෑග ගහ කියන මම දුස්සීල කෙනෙක් නෙමෙයි මම සිල්වත් කෙනෙක් කිය ඊට පස්සේ මොකද වුනේ? අර දෙවියන්ට බය හිතුණා. බය හිතලා දෙවියා පේන්න ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේක මම විහිළුවක් කළා. මට හිතෙනවා ඔබ වහන්සේලාගේ මේ යාලුකම බිඳින්න බැරි එකක්ද? කියලා බලන්න මට ඕන වුණා. ඔබ වහන්සේලාගේ සමගිය වෙනස් වෙනවාද කියලා බලන්න ඕන වුණා. ඒකයි මම මේ කලේ අනේ එහෙම මම මේ මැවිලා කළා මිසක් මේ එහෙම සිද්ධියක් උනේ නෑ කියලා අර දෙවිය ඇවිල්ලා කිව්වා. එතකොට ඒ අර ස්වාමීන් වහන්සේ කොහොඳයි එන්න මම පිළිගන්නම් කියලා ඒ වෙලේ ඒ ගමන විතරක් ගියා. ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේත් එක්ක තියෙන සම්පූර්ණම හිතවත්කම අපෑරියා. අර දෙවියන්ට එච්චර දවසක් එන්න හම්බුන්නේ චුත වුණා. ඒ දිව්‍ය ආත්මේ. චුත වෙලා කෙලීම නිරේ ගියා. ওই දුක් විඳලා විඳලා කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ දුක් විඳලා විඳලා අන්තං අපේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔන්න මිනිස්සෙක් වෙලා උපන්නා. දැන් ගෙදර ඉන්නකම් ඒ කරදරේ මුකුත් තිබුණේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැතුව හිටියා. මෙයා පැවිදි වුණා විතරයි අන්න කර්ම විපාකේ එන්න පටන් ගත්තා. කර්මපාකේ පස්සෙන් එන්න පටන් ගත්තා. හරි පුදුමයි මේ කර්ම විපාක දෙන පිළිවෙල. කර්ම විපාක දෙන පිළිවෙල හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය සවැත් නුවර හිටිය මාළු වළන මිනිස්සු. ඔය මාළු වළන මිනිස්සු ඉතින් ඒ කාලෙත් ඉතින් ওই මිනිස්සු ඉතින් හරියට ওই මාළු අල්ලනවා සත්තු මරනවා පවුරස් කර මිනිස්සු හිටියන්නේ. ওই මිනිස්සු අතර දවසක් මාළු අල්ලද්දී හම්බ වුණා රත්තරන් පාට මාළුවෙක්. ලুকু මාළුවෙක් හම්බ වුණා රන්වන් පාට. මාළු වලන මිනිස්සුට කල්පනා කළා අපි මේ මාළුවා ටැංකියක් හදලා ඒ ටැංකිය දාගෙන ගිහලා රජුරවන්ට පෙන්නමු රජුරුව අපිට තෑගි භෝග දෙයි කිව්වා. මේගොල්ලෝ මේ මාළුවා අල්ලගෙන ලොකු ශාව ලොකු ටැංකියක අල්ලගෙන රජුරුව ගාවට ගෙනච්ච රජුරුව මේ මාළුව දිහා බලලා කියනවා අම්මපමු හැබෑම මාළුවෙක් තමයි මෝව එක්කන් ගිහිල්ලා දැන් අපේ මේ අద్భుත මාළුවව මම බුදුරජාණන් වහන්සේට පෙන්වන්න ඕනේ ආරගෙන ඒ අයට කිව්වා යමල්ලා මේ මාළුවත් අරගෙන අපි යමු ජේතවනාරාමයට ජේතවනාරාමයේ ගේට්ටුවෙන් ඇතුළු වුණා. ඇතුළට මේ මාළුවා වතුරෙන් උඩට ඔළුව දාලා ඈනුමක් කැරියා. මාළුවා ඈනු මැරියා ගන්ධසාරි බැයි. දැන් මාළුවගේ රූපේ බොහොම ලස්සනයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට මාළුව ගෙනා බුදුරජාණන්සේ බලාගෙන හිටිය මාළුවා දිහා ආ මේ කපිල මේ කපිලනේ අන්න බුදුරජාණන් වහන්සේ හඳුනගත්ත මේ කවුද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ පිරිසට කිව්වා ඕගොල්ලන්ට දැන් මම මේ මාළුව ලවාම මේ මෙයාගේ තියෙන අතීතය මම කතා කරවන්නම් කිව්වා. නා සිරිදි බලේ මාළුවට කතා කරන්න සැලැස්සුවා. මාළුවගෙන් එංග මාළුවා උඹ මනුස්ස ලෝකෙ හිටියේ කොයි කාලෙද? කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ. දැන් මාළු උත්තර දෙනවා. ඒ කාලේ නුඹේ නම මොකද්ද? කපිල. මාළුවා ඒ කාලේ නුඹ ගත කරේ ජීවිතය මොකද්ද? මම මහාන වෙලා හිටියා. මාළුවා නුඹේ පවුල කී දෙනෙක් හිටියද? අයියා හිටියා. අම්මා හිටියා. නංගි හිටියා. අයියා අයියත් මාළුලා හිටියේ. අම්මයි නංගි ඒ දෙන්නත් මහණිලා හිටියේ කිව්වා. අයියා කෝ කියලා ඇහුවා. දැන් කපිල මත්ස්‍යා උත්තර දෙනවා මාළුවා. අයියා පිරිනුවක් පෑවා කිව්වා. දැන් බලන්න එකම කාලේ. අම්මයි නංගි කෝ කියලා. අම්මයි නංගි දැන් නිරේ කිව්වා. ඊරෝසේව කපිල නුඹට මොකද්ද මේ උනේ කියලා කිව්වා. අනේ ස්වාමීනි අපි මේ සිවුරු වැරදි විදියට පාවිච්චි කළා. අපි සිල්ලතුන්ට ගුණවතුන්ට නිନ୍ଦා අපහාස කළා. ගැරහුවා. ඒ ගැරහීමේ විපාක හැටියට තමයි අපිට මේ විපත උනේ කිව්වා. ඊට පස්සේ කපිල මාළුවගෙන් ඇහුවා කපිල දැන් නුඹ මරණින් මත්තේ කොහෙද යන්නේ? මාළුව උත්තර දුන්නා ස්වාමීනි මට උපදින්න තියෙන ඊළඟට නිරේ කියලා එකපාරට මෙයා මොකද කළේ? වේදනාවක් වගේ ඇවිල්ලා මේ මාළුවා ඒ අර ටැංකිය බඳේ ඔළුව ගහගෙන මැරුණා. බලන්න මේ කර්ම මේ වගේ අපිට තේරෙන්නේ මේ මනුස්ස ජීවිතවල සත්ව ජීවිතවල භූතයන්ගේ ජීවිතවල පෙරේතයන්ගේ ජීවිතය තුල යක්ෂයන්ගේ ජීවිතවල කොයිතරම් මේ සත්වයන් කර්ම විපාක විදෝ විදෝද මේ ගත කරන්නේ ඒක දන්නේ නැහැ මේක පේන්නේ නැහැ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් බැලුවොත් විතරයි අපිට ලෝකෙ මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපිට හොයන්න බෑ. පේන්නේ දැක්කත් අපිට හිතෙන්නේ මේක කර්ම විපාකයක් මත මේ වෙනවා. එහෙමවත් හොයාගන්න තේරෙන්නේ නැහැ. එච්චරටම මේ ලෝකයේ තුල තියෙනවා අවිද්‍යාවක්. අවිද්‍යාවත් එකයි මේ ලෝකේ යන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැනගෙන බොරු කීම කරන්න හොඳ නෑ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කිසි කෙනෙක් ධර්මයේ අධර්මයයි කිව්වොත් බොරුවක් නෙමෙයි ඒක. බොරුවක්. අධර්මයේ ධර්මයයි කිව්වොත් ඒකත් බොරුවක්. විනය අවිනය කළොත් ඒක බොරුවක්. අවිනය විනය කළොත් ඒක බොරුවක්. බුදුරජාණන් වහන්සේ නොවදාළදී බුදුරජාණන් වහන්සේ වදාලා කිව්වොත් ඒක බොරුවක්. බුදුරජාණන් වහන්සේ වදාළදී බුදුරජාණන් වහන්සේ වදාලේ නැහැ කිව්වොත් ඒකත් බොරුවක්. බුදුරජාණන් වහන්සේ පුරුදු කරපු දේ උන්වහන්සේ පුරුදු කළේ නැහැ කිව්වොත් ඒකත් බොරුවක්. බුදුරජාණන් වහන්සේ පුරුදු නොකළපු දේ පුරුදු කළා කිව්වොත් ඒකත් බොරුවක්. බුදුරජාණන් වහන්සේ පණවපු ශික්ෂාපද පැනෙන්නේ නැහැ කිව්වොත් ඒකත් බොරුවක්. එහෙම බලද්දී මේ ලෝකේ වර්තමානයේ වැඩිපුර ඇහෙන්නේ බොරු. වැඩිපුර ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ නෙමෙයි. උන්වහන්සේ දෝදාන දේ. උන්වහන්සේ පුරුදු කරපු දේ නෙමෙයි ඇහෙන්නේ. උන්වහන්සේ නොපුරු පුරුදු නොකරපු දේ. මේ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළ එහෙම වුණොත් බොහෝ දිනාට අහිත පිණිස දුක් පිණිස පවතිනවා. බොහෝ දෙනාට දෙවි මිනිස් ලෝකයට අහිත පිණිස දුක් පිණිස පවතිනවා බොරු කීම. බොරු කීම දෙවියන්ටයි මිනිසුන්ටයි දෙකොට්ටාසියටම අහිත පිණිස දුක් පිණිස පවතිනවා. බොරු නොකීම තමයි දෙවියන්ටයි මිනිසුන්ටයි යහපත පිණිස පවතින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මේ රාහුල ස්වාමීන් වහන්සේට ওই වගේ බොහෝම ලස්සනට පැහැදිලි කරලා ඊට පස්සේ උන්වහන්සේ මෙන්න මෙහෙම රාහුල ස්වාමීන් වහන්සේට කියනවා. රාහුල ඔන්න කෙනෙකුට රාහුල බුදුරජාණන් වහන්සේ රාහුල ඔබට යම් වෙලාවක හිතෙනවා කයින් යමක් කෙරෙන්න. කයින් යමක් කරන්න හිතෙනවා. කය මුල් කරගෙන මොනවා හරි වැඩක් පලක් යමක් කරන්න හිතෙනවා. හිතෙනකොට ඒක කරන්නේ ඉස්සර වෙලා හිතන්න මට දැන් අසවල් වැඩේ කරන්න හිතුණා. මේ වැඩේ මට අහිත පිණිස පවතින දෙයක්ද? අනුන්ට අහිත පිණිස පවතින දෙයක්ද? දෙපැත්තටම නරක පිණිස හේතු වෙන දෙයක්ද කියලා නුවණින් විමසන්නේ නූණින් විමසද්දී ඔබට තේරුනොත් මම මේ කරන්න හදන වැඩේ මට හිතසුව පිණිස පවතින්නේ නෑ. අනිත් අයට හිතසුව පිණිස පවතින්නේත් නෑ. දෙපැත්තටම දෙපක්ෂයටම ඒකුවේ තමාටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින්නේ නෑ. කියලා තමන්ටම අවබෝධ වුණාම මේකෙන් හටගන්නේ දුකක් දුක් විපාකය. ආංගික ඒකාන්තයෙන්ම නොකළ යුතුයි කියනවා. මේක තමාටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින්නේ මේකින් හටගන්නේ ඒකාන්තයෙන්ම දුක් විපාකයක් කියලා තේරුණාම ඒක කිසිසේත්ම නොකළ යුතුයි. ඊට පස්සේ යමක් කරන්න හිතනම ආයෙ කල්පනා කරන්න කියනවා. දැන් මට යමක් කරන්න හිතුණා. මේක මට අයහපත පිණිස පවතින්නේ නෑ. අන් අයටත් අයහපත පිණිස පවතින්නේ නෑ. මේක දෙපක්ෂයටම අයහපත පිණිස පවතින්නේ නෑ. මේක සැප විපාක ලැබෙන එකක්. එහෙම හිතලා ආංගේදී කළාට කමක් නෑ කියනවා. ආංගේ විදිහටයි කියනවා රාහුලයේ යමක් කළ යුත්තේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නමක් මිනිස්යාට කොයිතරම් සිහියෙන් කටයුතු කරන්න උගන්වනවාද සිහියෙන් කටයුතු කරන්න උගන්වනවාද දැන් සාමාන්‍යයෙන් හිතන්නේ නැතුව මිනිස්යන් කරන දේවල් තියෙනවනේ හිතන්නේ නැතුව කරන දේවල් තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨයක් හැදිලා සනීප වෙන්නේ දැන් බෙහෙත් කරනවා කරනවා කරනවා සනීප වෙන්නේ කුෂ්ඨ රෝගී දැන් ඉතින් මෙයා අමාරුවෙන් එක එක්කෙනාගෙන් ওই ඉල්ලගෙන කාලා තමයි ජීවත් වෙන්නේ දවසක් මේ කුෂ්ඨ රෝගියා පාරේ යද්දි දැක්ක සෙනග වට වෙලා මෙයා හිතුවා කණ්ඩ මොන හරි කණ්ඩ බොන්න තියෙන තැනක් තමයි මොන හරි කණ්ඩ බෙදනවා ඇති ගියා ගිහිල්ලා බැලින්නම් බුදුරජාණන් වහන්සේ පිරිසකට ධර්මය කියනවා. මෙයා කල්පනා කළා කෑම කණ්ඩ මම මේ ආවේ. නමුත් මෙතන කෑම බෙදෙන තැනක් නෙවෙයි. උන්වහන්සේ මොකද කළේ හිමි කවුද මේ කුෂ්ඨ රෝගියා මොකද කළේ හිමීට පැත්තකින් වාඩි වුණා. දැන් ඉතින් ආපු එකේ කමක් නැහැ. කෑම නැති වුණාට බන ටිකක්වත් මං අහලා යනවා. දැන් මෙයා වාඩි වුණා. දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ වාඩි වෙච්ච එක්කෙනා. දැකලා උන්වහන්සේ එකපාරට මෙයාගේ මනස බැලුවා. එයාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ධර්මයේ දේශනා කළා අර කුෂ්ඨ රෝගියා සෝවාන් ඵලයටපත් වුණා. බොහොම සතුටින් තුනුරුවන් වැදලා තෙරුවන් සරණ ගිහින් මෙයා පිටත් වුණා. මෙයාගේ මරණයත් ඊදාම සිද්ධ වුණාම හරියට කැල්ල මැරුවා. බුදුර භික්ෂුන් වහන්සේලා ස්වාමීනි මෙයා එක ක්ෂණයකින්ම ධර්මයේ අල්ලගත්තා. මෙයා සෝවාන් වුණා. මෙයා මොකද මේ කුෂ්ඨ රෝගියෙක් වෙලා මුළු ජීවිත කාලෙම විඳෙව්වේ. ඉතින් කෝ ස්වාමීනි මෙයා කුෂ්ඨ රෝගියෙක් වෙලා මුළු බුදුරජාන් වහන්සේ කියන මහණෙනි මෙයා කුෂ්ඨ රෝගියෙක් වෙලා මුළු ජීවිත කාලෙම විඳෙව්වේ. ඉස්සර හිටියා තගරසිකී කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක්. ඒ කියන්නේ අබුද්ධෝත්පාද කාලවල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකේ නැති කාලේ එනවා. ඒ දැන් අනාගතයට එනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකේ නැති කාලයක් එනවා. ඒ නැති කාලෙට මිනිස්සු චතුරාර්ය සත්‍ය ගැන දන්නේ නැහැ. ආර්ය ස්ථාංගික මාර්ගය ගැන දන්නේ නැහැ. නිවන් මාර්ගය ගැන දන්නේ නැහැ. කියා දෙන්න කවුරුවත් දක්ෂත් නැහැ, දන්නේත් නැහැ. අන්නේ කාලෙකට ඉන්දියාවේ විමුක්තිය හොයාගෙන උත්සාහ කරන අය තනියම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අරහත්ත්වයටපත් වෙනවා. ආන්ගේ උත්තරයන්ට මොකද්ද කියන්නේ? පසේ බුදුරජාණන් වහන්සේලා. ආන්ගේ පසේ බුදුරජාණන් වහන්සේ නම ඉරිච්ඡ සිවුරක් පොරවාගෙන කිලුට සිවුරක් පොරවාගෙන පාත්‍රයකුත් අරගෙන නගරයක යනවා. වඩිනවා. දැන් මේ පුද්ගලයා අස්සකරත් එක නැගලා මහා ලීලාවෙන් උජාරියෙන් දැන් යනවා පාරේ. යද්දි දැක්ක මේ පසේ බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා. දැන් ඔන්න අපහාස කරන්න ඕනේ කියලා හිතක් ආවා. ඔන්න කටට හිතක් අපහාස කරනවා අපහාස කරනවා. කිව්ව කවුද මේ කුෂ්ටයා? කියාගෙන ගියා. ලෝක මතකෙ හිටියේද මෙයාට? නමුත් සියලුම කර්ම අභිබවා අර වචනෙන් කිරිච්ච දේ ඉස්සරහට බලන්න. මරණේ මත්ති කෙලින්ම නිරී ගියා. උපනුපං ආත්මවල කුෂ්ඨ රෝගියෙක්. දැන් බලන්න හිතාගන්න බැන්නේ ජීවිතේට මිනිස්සේ පාවිච්චි කරන එක වචනයක්ද? අර කියාපු ලක්ෂ සංඛ්‍යාත වචන කටින් පිට වෙනවා. ඒ අතරේ අර වචනේ මොනතරම් බලවත් වෙලා එයාට විපාක දුන්නද? මේකෙන් අපිට පේනවා මේ අර ඔය හිතට හිතිච්ච හිතෙන ගමන් ක්‍රියා කිරීම හිතිච්ච ගමන් හිතිච්ච දේ කීම හිතෙන හිතෙන දේවල් හිතේ ඉන්න දේවල් නෝනින් ඉවසන්න නැතුව හිතීම මේවා අහිත පිණිස දුක් පිණිස පවතිනවා ඉතින් බුදුරජාණන් වහන්සේ කියා දෙනවා රාහුල ස්වාමින් වහන්සේට රාහුලය දැන් ඔන්න වැඩ කරන්න පටන් ගත්තා. ඒ කරමින් සිටියේදී කල්පනා කරන්න මම මේ කර කර ඉන්න වැඩේ මට හිතසුව පිණිස පවතී විද අන් අයට හිතසුව පිණිස පවතී විද දෙපක්ෂයටම හිතසුව පිණිස පවතීද කියලා බලද්දි වැටහෙනවා නම් මේ වැඩේ නම් මට හිතසුව පිණිස පවතින්නේ නෑ. අන් අයට හිතසුව පිණිස පවතින්නේ නෑ. මේ මං කර කර ඉන්න වැඩේ නම් දෙපක්ෂයටම අහිත පිණිස පවතින වැඩක් කියලා නෝනින් සලකලා තීරුම් ගත්ත ගමන් ඒක නවත්තන්න කිව්වා. කරන්න එපා කිව්වා. යම්කිසි කටයුත්තක් කර කර ඉඳිද්දි කල්පනා කරන්න කිව්වා මේක තමාට හිතසුව පිණිස පවතින දෙයක්ද මම මේ කරමින් සිටින්නේ? අනුන්ටත් හිතසුව පිණිස පවතින දෙයක්ද? දෙපක්ෂයටම හිතසුව පිණිස පවතින දෙයක්ද මම මේ කරමින් සිටින්නේ? ඕන්න දැන් මෙයාට තේරෙනවා මේ කර කර ඉන්න වැඩේ තමාටත් හිතසුව පිණිස පවතිනවා. අන් අයටත් හිතසුව පිණිස පවතිනවා. දෙපැත්තටම හිතසුව පිණිස පවතිනවා. එහෙනම් මම ඒදී කිරීම හොඳයි. ආන් එහෙම හිතලා ඒදී කරන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාහුලේ ඔන්නේ යමක් කළා. තමන්ගේ කය මුල් කරගෙන යම්කිසි ක්‍රියාවක් තමන් කළා. ඊට පස්සේ කල්පනා කරන්නයි කියනවා මේ මේ දැන් මම කරපු වැඩේ මට හිතසුව පිණිස පවතිවිද? අන් අයටත් හිතසුව පිණිස පවතිවිද? දෙපැත්තට මේ සුවි පවතිවිද කියලා නෝණින් විමසද්දී තේරුණොත් අවබෝධ වුණොත් නෑ නෑ නෑ මේක මට හිත සුවි පිණිස පවතින්නේ නෑ මේක අකුසලයක් මේක මට දුක පිණිස හේතු වෙන එකක් කියලා ඉක්මනින්ම යන්න කියනවා ශාස්ත්‍රුන් වහන්සේ ළඟට එහෙම නැත්නම් බුද්ධිමත් නුවණැති සබ්‍රාහ්මචාරින් වහන්සේ නමක් මහතෙරුන් වහන්සේ නමක් ළඟට යන්න කියනවා ගිහිල්ලා කියන්න කියනවා එලි කරන්න කියනවා මගේ යතින් මේදී සිද්ධ වුණා එහෙම කියලා පොරොන්දු වෙන්න කියනවා ආයෙනම් මම කවදාවත් මෙවැනි දෙයක් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා ඒ වගේ දෙයකට ආයෙ පැටලෙන්න එපා කියලා. බලන්න මේ කොච්චර ලස්සන මේ ජීවිතේ හදන්න බුදුරජාණන් වහන්සේ උපකාර කරනවාද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ රාහුලය ඔන්න යමක් කළා. දැන් නුවණින් කල්පනා කරලා බලන්න කරපු දේ ගැන දැන් මගේ යතින් මේ කිරිච්ච වැඩේ මට හිතසුව පිණිස හේතු වේවිද? අන් අයට හිතසුව පිණිස හේතු වේවිද? දෙපැත්තටම හිතසුව පිණිස හේතු වේද කියලා හොඳට විමසන්න කිව්වා. විමසලා බලද්දී තේරුම් ගියාම නෑ මේ මගේ අතින් සිදුවෙච්ච මේ වැඩේ ඊටාත්ම යහපත් වැඩක් හොඳ වැඩක් තමාටත් හිතසුව පිණිස පවතින එකක්. අන් අයටත් හිතසුව පිණිස පවතින එකක්. ඒ නිසා මට මේ ක්‍රියාව නිසා මම මේ ශරීරයෙන් කරපු මේ යහපත් වැඩේ නිසා මට රැස්ුනේ පිනක්මයි. මට රැස්ුනේ සැපයක් ඇති වෙන සැප විපාක ලබා දෙන දෙයක්මයි. ආන් එහෙම කියලා රාහුලයේ තේනේව ත්වං රාහුල පීති පාමොජ්ජේන වේරේ හරි ප්‍රීතියෙන් ඉන්න කියනවා. අනේ මට කොච්චර යහපතක් වුණාද? මට මේ කයෙන් ඊටාම යහපත් දෙයක් කරගන්න ලැබුණා නේ කියලා. බොහොම සතුටින් ඉඳලා අහෝරත්තානුසික්ඛී කුසලේසු ධම්මේසු දිවා රාත්‍රී දෙකේ එවැනි දේවල් වලට පෙළඹෙන්න කියනවා පින්දහම් කර කර ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මේ පින් කරන එක්කෙනාට පින් කරන්න කියලා තියෙන්නේ කොහොමද? පින් කරන්න කියලා තියෙන්නේ මෙහෙමයි. ඔන්න මල්කාරයෙක් ඉන්නවා. මේ මල්කාරයා මල් ගොතල විකුණන එක්කෙනෙක්. දැන් මල් ගොතල විකුණන එක්කනම් එක්කනම් යාගේ රස්සාව යා මොකද්ද කරන්න ඕනේ? මල් එකතු කරගන්න ඕනේ නේද? නැත්තම් ගොතන්න මල් නැත්තම් මොනව ගොතන්නද? එතකොට යා මොකද කරන්න ඕනේ? මල් තියෙන තැන් සොයාගෙන යනවා. මල් මල් තියෙන තැන් සොයාගෙන ගිහිල්ලා ලස්සන ලස්සන මල් දැක්කහම යා හනික නෙලා ගන්නවා. මොකද නෙලා ගන්නේ? තමන්ගේ මල් මාලෙට ගොතා ගැනීම පිණිස. බුදුරජාණන් වහන්සේ වදාලා පින් කරන කෙනා පින් පින් හොය හොය ගිහින් කරගන්න ඕනේ කියනවා. පින් හොය හොය ගිහින් කරගන්න ඕනේ කියන තමන්ගේ ජීවිතේට පින්. කොහේද දානයක් දෙන්න තියෙන්නේ ගිහිල්ලා උදා කරනවා. කොහේද ලෙඩෙක් ඉන්නේ ගිහිල්ලා උපස්ථාන කරනවා. කොහෙද වතක් පිළිවෙතක් කරන්න තියෙන්නේ ගිහිල්ලා කරනවා. යහපත් දෙයක් කරන්න තියෙන කොතනද ගිහිල්ලා කරනවා. ඒ හැම අවස්ථාවෙදී මොකද්ද මේ රැස් වෙන්නේ? පිනක් රැස් වෙනවා. ආන් ඒ විදිහට පින් හොය හොය ගිහින් කරන්න කියනවා. දක්ෂ මල්කාරී ලස්සන මල් එකතු කරලා මල් මාලා ගොතනවා විදිහට පින් කරන්න කියනවා. ඉතින් ඒ විදිහට තමන්ගේ ජීවිතේ කායි කයින් හොඳට පින් කරන්න කරන්න මොකක්ද එයාට හිතට ඇති වෙන්නේ? ලොකු සතුටක් ඇති වෙනවා. දැන් අර සමහර ඉන්නවා එහෙම පින ගැන එහෙම පින් කරන්නේ නිකන් කතාවට විතරක් පින් කරනවා. පින් කරගන්න ඕනි මමත් පින් කරගන්න ඕනි කියන නමුත් කරන පිනක් නෑ. එහෙම නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ හැබෑවටම තමන් තමන් ගැන අවධානයෙන් පින් කරගන්න ඕනේ කියනවා. වත් පිළිවෙත් කරන තැනක් තියෙනවා දුබල ගිල පින් කරනවා. ඔන්න අපි ගත්තොත් ඔන්න මේ වගේ පොදු වැඩසටහනක් තියෙන නැත්නම් බෙහෙර විහාරස්ථානයකට ගියා. පරමල් තියෙනෝනේ ඉක්මනට අස් කරනවා. පොදු භූමියකට ගියා පොදු සේවා කටයුත්තකට වැසිකිලි අපුරුසුදු යන්න හොඳ අවස්ථාවක් පින් කරන්න වැසිකිලි ඔක්කොම එයා පිරිසිදු කරනවා මොනවද ඒවා පින් අතුපතු ගාන නෑ එයා පාඩු යවිලි ආතපතු ගන්නවා. පිරිසිදු කරනවා. ඒ සෑම දෙයක්ම පිං. එතන මේ වගේ අර නෝනින් කල්පනා කරලා කරන එක්කෙනා හැමතිස්සෙම පිං රැස් කර ගන්නවා. ඔන්න ලෙඩෙක් ඉන්නවා පාරේ වැටිලා. ඔන්න උදව්වක් කරනවා එයා ගිහිල්ලා. බඩගින්නේ මිනිස්සෙක් ඉන්නවා. තමන්ගේ කෑම එක ගිහලා එයාට දෙනවා. කරන්නේ නැත්නම් එහෙම මිනිස්සු. කරනවා. ඒ ඔක්කොම පිං. ඒ වගේ පින් දහම් එහෙම කළාට පස්සේ ලොකු සතුටක් ඇති වෙනවනේ. ඇමරිකාවේ මිනිස්සෙ ඔය පායන කාලෙක අප්‍රිකාවේ ෆොටෝ ගන්න ගියා. ෆොටෝ ගන්න ගිහිල්ලා ඊරස් දැන් මේ බලන්න මේ මංගේ බටහිර මිනිස්සුන්ගේ මානසික වෙලා තියෙන විපත. ෆොටෝ ගන්න ගියා. යනකට ඛණ්ඩ නැහැ. මිනිස්සු මැරෙනවා මේ සූඩානයේ කියන රටේ. පොඩි දරුවෙක් මාන්දම හැදිච්ච දරුවෙක් අර අර අටසකලේ බඩයි විතරනේ තියෙන්නේ. ඉතින් මේ දරුවෙක් නැගිටින්න පණ නැහැ. නැගිටින්න පණ නැතුව කකුල් දෙකින් ඇද්දි ඇද්දි යනවා කෑම හොයාගෙන. යද්දි පිටිපස්සෙන් ගිජුලිහිණියෙක් ඇවිල්ලා පිටිපස්සෙන් ඇවිදලා දෙනවා මේ ළමයාට කුරුමානම් අල්ලගෙන. මේ සුද්ධ මේකේ ෆොටෝ එක ගත්තා. ෆොටෝ එක අරගෙන මේ සුද්ද ගියා. ගිහලා ෆොටෝ තරඟයකට දැම්මා. තරඟෙන් පළවෙනියා වුණා. එදා තමයි සුද්දට තේරුනේ ෂා මම මේ ෆොටෝ එක ගත්තා මිසක් මේ ළමයා බීර ගත්තේ නෑනේ. සුද්දට මේක උහුල ගන්න බැරි වුණා දිවිනසා ගත්තා. එයාට එයාගෙන් වෙච්ච වැරද්ද ගැන උහුල ගන්න බැරි වෙලා දිවලසාගෙන මැරුණා. මං මේ ළමයා පිටිපස්සෙන් ගිජුලේනේ ආවා. ළමයා බේරගත්තේ නෑ ෆොටෝ එක ගත්තා. දැක්කනේ පිම්පව් කතා නොකරන ලෝකේ තත්ත්වේ. ඉතින් මේ නිසා පින ගැන හරියට අවධානයක් ලෝකේ තියෙනවා නම් මේ මිනිස්සුන්ට හරි සුවසේ වාසය කරන්න පුළුවන් පින් කරන අය ලෝකේ ඉන්නකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න රාහුල ස්වාමීන් වහන්සේට එතකොට කායික කයින් කරන දේවල් ගැන තුන් ආකාරයකින් කියලා දුන්නා නේ. මොකද තුන් ආකාරයෙන්. ඔන්න යමක් කරන්න ඉස්සර වෙලා ඔව් එකපාරට හිතිච්ච ගමන් මේක කරපන් කියලා කරන්නේ නැතුව සිහියෙන් කල්පනා කරන්න කිව්වා මම මේ වැඩක් කරන්න යනවා. තමාට හිතසුව පිණිස පවතීද නැද්ද කියලා කල්පනා කරන්න කිව්වා. කළා ඒක Tamanට හිත සූපිනිච්ච පවතින්නේ නැත්තම් මොකද්ද කිව්වේ? ඒක කරන්න එපා. යමක් කරන්න හදනකොට ඒක හිත සූපිනිච්ච පවතිනවා නම් Tamanට අනුන්ට ඒක ගලහට කමක් නැහැ. ඊරෝසි බුදුරජාන් වහන්සේ දේශනා කළ යමක් කරමින් ඉන්නවා. අවිකම කෙනෙක් ඔන්න යාළුවෝ කතා කළා. වරින් යන්න දඩේමි. පිටත් වුණා. කො වරින් යන්න බොන්න යන්න. පිටත් වුණා. දැන් තාම බිහිලා නැහැ. දැන් යන්න පිටත් වුණා. එතකොට දැන් නුවණින් කල්පනා කරොත් මම මේ කරන්න යන වැඩේ තමාට හිතසුව පිණිස පවතීද අහිත පිණිස පවතීද කියලා නුවණින් කල්පනා කළා. එයා මොකද යාළුවන්ට කියන්නේ? නුඹලා වුණනම් ඵලයන්. මං එන්නේ නැහැ කියලා හැරිලා යනවා. අන්න වීරිය තියෙන. එයා ඇති කරගන්නවා කුසලයේ. බේරෙනවා. අනිත්‍ය කෙනාට කරන්න ශක්තියක් ඒක හිතන්න බෑ යහළුවෙක් කියන යමං. බොණ්ඩේ යමං. අර හිතන්න බෑනේ අරයන්. ආ යමං කියලා උන්න අමුඩි ගහගෙන ලෑස්තිරියත්. හරිද එතකොට? හිතන්න නෑ. හිතන්න ඕනේ කියනවා මේ යමක් කරන්න ඉස්සෙල්ලා. ඔන්න යමක් කෙරුණා. ඔන්න බිව්වා. නැත්නම් ඔන්න ගියා දඩේ මේකේ හතුම් මැරුවා. ඔන්න හොරකම් කරන්න ගියා. ඔන්න නරක වැඩකට ගියා. ඕන් වැඩි කිරුණට පස්සේ තමයි ඕන්න මතක් වෙන්නේ. ආ මගේ යතින් පවක් කෙරුණා. තමාටත් හිතසුව පිණිස පවතින්නේ නැති අනුන්ටත් හිතසුව පිණිස පවතින්නේ නැති දෙයක් මගේ යතින් කෙරුණා. ඊට පස්සේ යා මොකද කරන්න ඕනේ? ඒක අමතක කරන්න එපා කියනවා. ඉක්මනින් යන්න කියනවා උපදේශයක් ගන්න පුළුවන් කෙනෙක් ළඟට. ගිහිලා හෙලිදරව් කරන්න කියනවා අනේ ස්වාමීනි මගේ යතින් මේව වුණා මට පිරිසිදු වෙන්න ඕනේ. ආන්න පිරිසිදු වෙන්න කියනවා. ඊට පස්සේ යාගේ අකුසලයේ හීන වෙලා කුසලේ බලවත් වෙනවා. ඒක හංගගෙන ඉන්නේ ඉන්න මොකද වෙන්නේ? හංගගෙන හිටියොත් අර තුවාලෙට අර ඉහද මැස්සු තිබ්බා වගේ තමයි. මැස්සු ඉඳ තියනවා කියනවා. තුවාලයට හරිය පරිසම් කරගත්තේ නැත්නම් මැස්සු වහනවා. වහපු ගමන් පණුව ගන්නවා තුවාලේ. ඒ වගේ තමයි මේ හංගගෙන ඉන්න ඉන්න අකුසල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියනවා රාහුලය ඔබට අවස්ථාවක් ලැබෙනවා පිරිසත් එක්ක කතා බස් කරන්න. අවස්ථාව ලැබෙනකොට ඔබට එක එක දේවල් කටට එනවා කීමට. කටට එක එක වචන එනවා කතා කිරීමට. එතකොට ඔබ එකපාරට මේව එළියට දාන්න එපා. ඔබ කල්පනා කරන්න මම මේක කීමෙන් මට හිතසුව පිණිස පවතීද? අන් අයට හිතසුව පිණිස පවතීද දෙපැත්තටම හිතසුව පිණිස පවතීද කියලා බලද්දී ඔබට තේරුනොත් මම මේක කියන්න ගියොත් මේක මට හිතසුව පිණිස පවතින්නේ නැහැ. අන් අයට හිතසුව පිණිස පවතින්නේ නැහැ. ඒ දෙපැත්තටම හිතසුව පිණිස පවතින්නේ නැහැ. එහෙනම් මම මේක නොකිව යුතුයි. නොකිය යුතුයි කියලා එයා ඒක කියන්නේ නැහැ. අන්න වීරියවන්ත කෙනෙක් නෙමෙයිද යා? වීරියවන්ත කෙනෙක් දෙලොවම යහපත කල්පනා කරන කෙනෙක් නෙමෙයිද යා? දෙලොව යහපත කල්පනා කරන කෙනෙක් ලෝකයට යහපත පිණිස පිළිපන් කෙනෙක් නෙමෙයිද? යහපත පිණිස පිළිපන් කෙනෙක්. එහෙම කල්පනා කරන සත්‍යය පසුගිය පසුගිය දවස්වල ක්‍රීඩා තිබ්බනේ ලංකාවේ. ලෝකේ ක්‍රීඩා තිබ්බා. ක්‍රීඩාව හොඳයි. නරක එකක් නෙමෙයිනේ. ක්‍රීඩා හොඳයි. ක්‍රීඩා කිරීම නරකයි. නමුත් ක්‍රීඩා කරන්න ගිහිල්ලා අනුන්ව හෙලා දකිනවා නම් අනුන්ට අපහාස කරනවා නම් එහෙම උනේ නැද්ද? මට සමහරව අහගෙන ඉද්දි මටම ලැජ්ජයි. දැන් මං ගියා මේ මාතර වැඩසටහන කරනක මං රේඩියෝ එක දාගෙන ගියා. මම බැලුවා මේ හරියට මේ අනිත් රටවල ක්‍රීඩකයන්ට මේ මාධ්‍ය වලින් නිඳා කරනවා. අපහාස කරනවා. තමන්ගේ එක හුවා දක්වනවා අනිත් ඒවා කියලා මම බැලුවා ඉතින් මේ වගේ කළා නින්දා කළා අපහාස කළා ඒවට සින්දු හදලා ගරහන සින්දු හදලා මේවා කියවනවා. එතකොට සිහියෙන්ද වචන පාවිච්චි කරන්නේ. අසිහියෙන් වචන පාවිච්චි කරද්දි මේ જાතියට මුගන්නන්නේ එතකොට මොකද්ද? පොඩි දරුවා ඉඳලා මේක පුරුදු වෙනවා. පොඩි දරුවා ඉඳලා පුරුදු වෙනවා තරංගයක් ආපු ගමන් ඒ තරංගෙට ඉදිරිපත් වෙලා ඉන්න අනිත්‍යයට නිඳා කරන්නේ. පුංචි කාලේ ඉඳලා පුරුදු වෙනවා ඊට පස්සේ දරුවෝ. තේරෙන්නේ නැහැ. ඒ වෙලේ නින්දා කරන එකට hina යනවනේ. ඒ විහිළු හැටියට තමයි මේ නින්දාව යන්නේ. ඒ වගේ නින්දා කරන එකට අර ලාමක විහිළුවක් තියෙනවා ඊට ඒ ලාමක විහිළුවට hinaවක් යනවා අපිට. ඒ hinaවත් එක්ක අර නිකන් කම්මැලි නෑ වගේ එකක් තියෙනවා. ඒකට මිනිස්සු ආසා කරනවා. ආසා කරනකොට මොකද වෙන්නේ? පොඩි දරුවන්ගේ ඉඳලා තරංගයක් ආවොත් බලන්න මේ රටට වෙන දේ. රණ්ඩු සරුවල්තියි, කලකෝලහලතියි, අනුන්ට නින්දා පහසතියි කෙලවරක් නැතුව තියෙයි. මොකද හේතුව හැම එකක්ම පුරුදු කරනවා දැන්. අපහාස කර කර ඒවට නී මියුසික් දාලා හොඳට ඒ නින්දා කර කර නින්දනීය සින්දු තියෙනවා. ඒක කියනවා. එතකොට මොකද වෙන්නේ? තමාට හිතසුව පිණිස බව දෙන්නෙත් නැහැ. අන් අයට හිත සුව පිණිස පවතින්නේ නෑ දෙපැත්ත. මම මේක අහන් ඉඳලා මට හරි සංවේගයක් හටගත්තා. මොකද්ද සංවේගය? ක්‍රීඩාව වෙන මේකක්. මේක අපහාසයක් යනකොට. ඉතින් ඒ නිසා අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ වචන කතා කිරීමේදී Tamanටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින්නේ නැත්නම් ඒ කතා නොකළ යුතුයි. ආයින් ඕනින් කල්පනා කළා වචන කතා කිරීමේදී Tamanටත් හිතසුව පිණිස දැන් Taman දන්නවනේ දැන් Taman කතා කරන්න හදන වචනේ ගැන Taman දන්නවා. මම දැන් මේකයි කියන්න යන්නේ කියලා. ඒක කියන්නේ ඉස්සර වෙලා Taman කල්පනා කරන්න ඕනේ මම මේ කියන එක හිතසුව පිණිස මට හිතසුව පිණිස පවතීද ඉස්සෙල්ලම බලන්න ඕනේ. Tamanට හිතසුව පිණිස පවතීද? අනුන්ට හිතසුව පිණිස පවතීද? දෙපැත්තටම හිතසුව පිණිස පවතීද? කියලා කල්පනා කරලා හිතසුව පිණිස පවතිනවා නම් ආන් ඒක කියන්න කියනවා. ඊළඟට ඔන්න වචනයක් කියන්න පටන් ගන්නවා. වචන වචන කතා කර කර ඉන්නකොට කතා කර කර ඉඳිද්දි සිහිය උපදව ගන්න කියනවා. කතා කර කර සිටිද්දි සිහි උපදවා ගන්න කියනවා. දැන් මං කතා කර කර ඉන්නවා. මේ කතාව මට හිතසුව පිණිස පවතීද? අන් අයට හිතසුව පිණිස පවතීද දෙපැත්තටම හිතසුව පිණිස පවතීද කියලා 100න් කල්පනා කරද්දී තේරෙනවා නම් මේක හිතසුව පිණිස පවතින්නේ නැහැ කියලා ඉක්මනින් මේ කතාව නවත්තන්න කියනවා. ඊළඟට කතාබස් කර කර ඉඳිද්දි 100 උපදව ගන්න කියනවා. මේ කතාව මට හිතසුව පිණිස පවතීද? අනිත් අයට හිතසුව පිණිස පවතීද? දෙපැත්තටම හිතසුව පිණිස පවතීද? හිතසේ පිණිස පවතිනවා නම් ඒ කතාව කරගෙන යන්න කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙනවා කතා කීයක් කතා කරන්න එපා කියලා තියෙනවද? 32ක්. කතා කීයක්ද? 32ක්. දෙතිස් කතා කියලා කියන්නේ. කතා 32ක් තියෙනවා රාජ කතා. රාජ කතා කිව්වේ දේශපාලනේ. කතා කරන්න එපා කිව්වා. චෝර කතා. සොරු ගැන කතා කරන්න එපා කිව්වා. යුද්ධ කතා, යුද්ධය ගැන කතා කරන්න එපා කිව්වා. ඊළඟට ස්ත්‍රී කතා, කාන්තාව ගැන කතා කරන්න එපා කිව්වා. පුරුෂ කතා, පුරුෂය ගැන කතා කරන්න එපා කිව්වා. ඒ වගේම සූර කතා, මල්ලෝපොර කාර්යය ගැන කතා කරන්න එපා කිව්වා. ඊළඟට විසිකා කතා, මේ වීවල කතා වෙන දේවල් කතා කරන්න එපා කිව්වා. නානතුටි කතා ඒවා කතා කරන්න යන්න එපා කිව්වා. ඊළඟට මල් ගැන කතා කරන්න යන්න එපා කිව්වා. කෑම බීම ගැන ඕවා කතා කරන්න යන්න එපා කිව්වා. ඇඳුම් පැළඳුම් ගැන කතා කරන්න යන්න එපා කිව්වා. මේ වගේ කතා කරන්න එපා කියලා තියෙනවා කතා කීයක්ද? 32ක් තියෙනවා භික්ෂුන් වහන්සේලාට මේවා කතා කළොත් අමාරු වැටෙනවා. මේවා කතා කළොත් ධර්ම මාර්ගෙන් තමන් බැහැර වෙනවා. ධර්මයෙන් තමන් ඉවත් වෙනවා. ධර්මයට එන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා නිසා ඒක කතා කරන්න එපා කිව්වා. පුබ්බපේත කතා. ඒක හොල්මන් කතා. කතා කරන්න එපා කිව්වා. කතා කරන රසවන්නේ හොල්මන් කතා. කතා කරද්දී ඇඟ ඉරිවැටෙනවා, සීතල වෙනවා. ඒත් අහන්න ආසයි. ඊට පස්සේ මොකද වෙන්නේ? තනියෙන් ඉන්න බයයි. එහෙම නේද වෙන්නේ ඔක? හොල්මන් කතා අහන්න ආසයි. ඇව්වට පස්සේ තනියෙන් ඉන්න බයයි. බුදුරජාණන් වහන්සේ වදාළ ඌව කතා කරන්න එපා. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. උන්වහන්සේ වදාළ කතා කරන්න කියලා කතා 10ක්. ඒවට කියන මොන කතාද? දස කතා. දස කතා මොනවද? අප්පිච්ච කතා. භික්ෂුන් වහන්සේලාට කිව්වා අප්පිච්ච කතා කියන්නේ සරල ජීවිතේ. අල්පේච්ච ජීවිතය ගැන කතා කරන එක ඕන තරම්. අප්පිච්ච කතා. සන්තුට්ටි කතා. ලද දෙයින් සතුටු වීම ගැන ඕනතරම් කතා කරන්න කිව්වා. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, හුදෙකලා විවේකයෙන් වාසය කිරීම ගැන කතා කරන්න කිව්වා. අසංසග්ග කතා පිරිස සමග නොවැළී වාසය කිරීම ගැන කතා කරන්න කිව්වා. විරියාරම්භ කතා උපන් කුසල් දියුණු කිරීමට නූපන් කුසල් උපදවීමට උපන් අකුසල් දුරු කිරීමට නූපන් අකුසල් නූපද වීමට ගන්න වීරිය ගැන හොඳට කතා කරන්න කිව්වා වීරිය. ඊළඟට කතා කරන්න කිව්වා සීලය ගැන. ඊළඟට කතා කරන්න කිව්වා සමාධිය ගැන සමාධි කතා. ඊළඟට කතා කරන්න කිව්වා ප්‍රඥාව ගැන ප්‍රඥා කතා. ඊළඟට කතා කරන්න කිව්වා අවිද්‍යාවෙන් තණ්හාවෙන් නිදහස් වීම ගැන. විමුක්ති විමුක්ති කතා. ඊළඟට විමුක්ති ඥාන දර්ශන නිදහස් වූ කෙනෙකුගේ මනසේ දියුණුව ගැන කතා කරන්න කිව්වා. මේවට කියන්නේ දස කතා. ඒ දස කතා කතා කරපු ලෝකේ තමයි මාර්ගඵලලාභී බිහිුනේ. ඒ දස කතා කතා කරද්දී මනුෂ්‍යයාට හිතෙනවා ಗುಣධර්ම වලින් දියුණු වෙන්න. මනුෂ්‍යයාට හිතෙනවා වීරිය ඇති කරගන්න. අවබෝධයක් කරා යන්න. අනිත් කතා කතා කරද්දී හැමතිස්සේ මේ පුද්ගලයා ප්‍රමාදයටපත් වෙනවා. හැමතිස්සෙම ප්‍රමාදී පුද්ගලයෙක් හැටියට කල් ගෙවනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්න වචනේ හොඳට හසුරවන්න කිව්වා. ඊළඟට වචනයක් කතා කළාට පස්සේ අපි කියමු අපි කායික හරි කතා කළා. කතා කළාට පස්සේ සිහියෙන් සිහිය උපදවන්න කියනවා තමන් කරපු කතාව ගැන මම දැන් අසවලත් එක කතා කළා මං ඊයත් එක්ක මොනවද කතා කළේ කියලා තමන් තමන් ඒ කරපු කතාව ආපහු ආවර්ජනා කරලා බලන්න කිව්වා මෙනෙහි කරලා බලන්න කිව්වා මම මේ මගේ පිටවෙච්ච වචන වලින් මට අහිත පිණිස යමක් කියුණාද අන් අයට අහිත පිණිස යමක් කියුණාද දෙපැත්තටම අහිත පිණිස යමක් කියුණාද එහෙම බලද්දි මෙයාට තේරුණා නෂා මට වැරදුලා. මගේ මේ කතාව තුළ මට මට අහිත පිණිස පවතින දේක් මට කියවිලා තියෙනවා. අන් අයට අහිත පිණිස පවතින දේක් මට කියවිලා තියෙනවා. මේ දෙපැත්තටම හිතසුව පිණිස පවතින නැති දේක් මගේ කටින් පිට වෙලා තියෙනවා. එහෙනම් මම දැම්මම මේක නිවැරදි කරගන්න ඕනේ කියලා අන්න සිල්වත් ගුණවත් කෙනෙක් හොයන් යනවා. ගිහිල්ලා කතා කරලා කියනවා ස්වාමීනි මං අනවබෝධයෙන් මේ මෙහෙම කතා කළා මම දැන් ඒක ආයේ කතා කරන්නේ නෑ අන්න දිනුනෝ අන්න ජයගත්තා එහෙම කරන්න කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා රාහුලය මනසින් යම් කිසි දෙයක් සිතද්දී දැන් අපේ හිතට එක එක වෙනවා නේද? අපේ සිතට එනවා යහපත් සිතිවිලි. එන්නේ නැද්ද? එනවා. යහපත් සිතිවිලි විතරද එන්නේ? ඈ? අයහපත් සිතිවිලි එනවා. එතකොට යහපත් සිතිවිලි අයහපත් සිතිවිලි දෙක වෙන් වශයෙන් අපිට හඳුනගන්න බැරිද? පුළුවන් නේ? යහපත් සිතිවිල්ලක් ආවහම මේක හොඳ දෙයක් කියලා Tamanට හිතෙනවා. අයහපත් සිතුවිල්ලක් අහව මේක මේක මම හිතේ හිතේ හිටියොත් එහෙම මං ඉවර වෙලා යනවා කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවා. ආන් ඒ විදිහට නෝණින් විමසන්න කියනවා මේක මේක ක්‍රමයේ කියනවා කොහොමද යන්න යමක් හිතෙනවා. විතුනම කල්පනා කරන්නයි කියන මම මේක දිගින් දිගට හිතන්න ගියොත් මේක මට හිතසුව පිණිස පවතින්නේ නෑ. මේක අන් අයට හිතසුව පිණිස පවතින්නේ නෑ. මේක දෙපැත්තටම හිතසුව පිණිස පවතින්නේ නැහැ. ඒ නිසා මම මේක නොසිතිය යුතුයි. බලන්න එහෙම ජීවිතයක් තේම හැදෙන්න කොච්චර ඒ ජීවිතය ඇතුලේ මානසිකව තියෙන උනේද ශක්තියක් නේ. මම මේක නොසිතිය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළන අර මේ දේවදත්ත දේවදත්තගේ විපත සිද්ධ වෙච්ච වෙලාවේ නිරේ ගියානේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද? සුකරාණි අසාදූනි යත්තචේ අහිතානිච තමන්ට හිතසුව පිණිස පවතින නැති අයහපත් දේවල් කරන්න ලේසි කියනවා. තමන්ට හිතසුව පිණිස පවතින නැති අයහපත් දේ කිරීම ලේසි යං වේ සුඛංච සාදුන්ත යමක් තමන්ට සැපේ පිණිස හේතු වෙනවාද? යහපත උදා කරනවාද? තන් වේ පරම දුක්කරන් ආන් ඒ දෙක ඒ දේ කරන්න හරීම අමාරුයි. ඒ දේ කරන්න හරීම අමාරුයි. Tamanට හිතසූප වෙනස පවතින නැති දේවල් කරන්න නම් හරි ලේසියි. එතකොට අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිතේ සාර්ථක කරගන්න කැමති කෙනා එයාගේ ජීවිතය තුල වීරියමයි දියුණු කරගන්න ඕනේ. දැන් එයා කල්පනා කළා මේ විදිහට දැන් යාට හිතුණුත් එමු නෑ නේ මම මේ හිත හිතන්න හදන දේ නම් හොඳ දෙයක් නෙමෙයි කියලා. එයා ඒක නොසිතා ඉන්න ඕනේ. දැන් ඔන්න එයා තව එකක් මොනවාරි හිතන්න පටන් ගත්තා. එයා කල්පනා කරන්න ඕනේ මේක මම මම මේ හිතන එක මට හිතසුරු පිණිස පවතිනවා. අන් අයටත් හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා මම මේක හිතනවා. කියලා ඒක හිතන්න කියනවා. ඊළඟට යමක් සිතමින් සිටිද්දී යම්කිසි දෙයක් ගැන කල්පනා කර කර සිටිද්දී සිහිය උපදවා ගන්න කියනවා. මම මේ මොකද්ද මේ කල්පනා කර කර ඉන්නේ? මම මේ මොකක් ගැනද මේ හිත හිතා ඉන්නේ? මම මේ සිත හිතා ඉතින් ඉන්නදී මට හිතසුව පිණිස පවතිනවාද? අන් අයට හිතසුව පිණිස පවතිනවාද කියලා හිතනකට Taman තේරුම් ගන්න පුළුවන් මේක නම් හිතේ තියෙන එක මම මේ හිතන දේ නම් මට හිතසුව පිණිස හේතු වන්නේ නෑ. අන් අයටත් හිතසුව පිණිස හේතු වන්නේ නෑ. මම මේක හිතන එක මගේ මහා මෝඩ වැඩක්. මම මේක හිතන්නේ නෑ කියලා ඒක නොසිතා අතාරිනවා. ඊළඟට එයා හිතමින් ඉන්න දෙයක් ගැන එයා කල්පනා කරනවා නුවණින් කල්පනා කරන මේ මං දැන් හිතන් හිතේ ඉන්න දේ මට හිතසුව පිණිස පවතින දෙයක්ද අන්න අයට හිතසුව පිණිස පවතින දියක්ද නෝනින් ඉවසත් දියාට තේරෙනවා පැහැදිලිව නෑ මේක හොඳයි. මම යහපත් දෙයක් තමයි දැන් සිත සිතා ඉන්නේ. මේක හිතසුව පිණිස පවතිනවා කියලා එයා කල්පනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න මනසෙන් හේතුවක්. දැන් අපි කිමු හිතපු දේ අකුසලයක් කියලා. ලාමක අකුසලයක් හිතින් අපි කල්පනා කර කර හිටියා. එතකොට මේ 100 උපදින ඕන. ඔන්න 100 උපදවාගෙන බලන්න කියන මම දැන් මෙච්චරලා හිත හිත හිටපුදී මට හිතසුව පිණිස පවතිනවාද? අන්නයට හිතසුව පිණිස පවතිනවාද කියලා කල්පනා කරාම මේක තමාට හිතසුව පිණිස පවතින්නේත් නැහැ. අන්නයට හිතසුව පිණිස පවතින්නේ නැහැ. දෙපක්ෂයටම හිතසුව පිණිස පවතින්නේ නැහැ. එතකොට එයා කල්පනා කරලා හිතන්න කියනවා මට මේ වෙච්ච එක වැරැද්දක්. මම මේ හිත හිත ඉඳලා තියෙන්නේ අකුසල්. අකුසල් තමයි මම මෙතෙක් වෙලා සිත සිතා ඉඳලා තියෙන්නේ. ආ ඒ ගැන කියනවා ඒ රූපේති රාහුල මනෝකම්මී ඉබඳු මනසේ ඇතිවෙච්ච ඉබඳු මානසිකව රැස් කරගන්න ඉබඳු අකුසල කර්ම ගැන අට්ඨීතබ්බං හරායිතබ්බං දිගුච්චතබ්බ හිරිකිතක් ඇති කරගන්න කියනවා. ඊ මං හිතපු දේවල් වල හැටි. හිරිකිතක් ඇති කරගන්න කියනවා. අප්‍රියාවක් ඇති කරගන්න කියනවා. ලැජ්ජා වෙන්න කියනවා. චිකී මං කල්පනා කරපුවා. හිත දන්න දෙවියෙක් හරි බබෙක් හරි හිටියානම් විල් ලැජ්ජාය බැරු යනවා. කියලා එහෙම කල්පනා කරන්න කියනවා. එහෙම කල්පනා කරලා ඒ අකුසලේ දුරු කරන්න කියනවා. ආන්න බලන්න ඊළඟට යා යහපත් දේවල් කල්පනා කර කර කුසල් කල්පනා කර කර යහපත් දේවල් හොඳ දේවල් හිතේ තියෙනවා. දැන් ඉත හිතලා ඉවරයි යා කල්පනා කර මං අද හිතපු දේවල් මොනවද? මං අද හිතපු දේවල් මොනවද කියලා කල්පනා කරද්දී දැන් මෙයාට මතක් වෙනවා මෙයා අද හොඳ දේවල් හිතලා. යහපත් දේවල් හිතලා. එතන මං අද හිතපු දේවල් මටත් යහපත පිණිස පවතිනවා. අන් අයට යහපත පිණිස පවතිනවා. එහෙනම් ඒක දෙපැත්තටම යහපත පිණිස පවතිනවා. අනේ මට අද හොඳ කාලයක් මගේ මේ ගෙවිච්ච කාලේ. අද දවස මගේ ගෙවිච්ච කාලේ නම් හරි යගේ. මට හරි අපූර්වයි අද ගෙවිච්ච කාලේ. මොකද මං අද දවසේ හොඳ දේවල් හිත හිතා හිටියා. යහපත් දේවල් හිත හිතා හිටියා. පින්වන්ත දේවල් සිත සිතා හිටියා කියලා සන්තෝෂ වෙනවා. බුදුරජාණන් වහන්සේ උදලා රාහුල එහෙම සන්තෝෂ වෙලා දිවා රාත්‍රී සතුටෙන් ඉන්න කියනවා. ප්‍රීතියෙන් ඉන්න කියන මං අද යහපත් සිතවිලි සිත සිතා පින් සිතවිලි සිත හිතා හොඳ දේවල්ම හිත හිතා මම හිටියේ කියලා හිතන්න කියනවා. දැන් පින්වත් මේ බුදුරජාණන් වහන්සේ මේ උගන්වන ක්‍රමේ අපට මේක කරන්න බැරි එකක්ද පුළුවන් එකක්ද? අපි වීරිය ගත්තොත් පුළුවන්. හැබැයි වීරිය ගත්තොත් පුළුවන්. වීරිය ගන්න නැතුව මේක මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ දේශනා කරපු දේ අපි උත්සාහ ගන්න නැතුව කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේම නුවණ පාවිච්චි කරන්න නැතුව කරන්න පුළුවන් එකක් නෙමෙයි. සිහිය උපදවන්න නැතුව කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් අපිට ඕන වෙනවා අර මේ කරුණු තුන. මොනවද කරුණු තුන? සිහිය නුවණ වීරිය මේව නැතුව මේ එකක්වත් කරන්න බෑ. දැන් තේරෙනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිකන් කතා කරලා අවසන් කරන එකක් නෙමෙයි. සවන් දීලා අවසන් කරන එකක්. සාමාන්‍යයෙන් අපි සින්දුවක් නම් ওই ආගෙන හිටිය ඉවරයි. දේශපාලන රැස්වීම් කතාවක් නම් ආගෙන හිටිය ඉවරයි. වෙනත් එකක් නම් ආගෙන හිටිය ඉවරයි. මේ මේක නෙමෙයි. මේක ආගෙන ඉඳලා අපි මේ අහපු කාරණාවෙන් ගන්න ඕන පණවිඩේ හිතට ගන්න ඕනේ. අරගෙන හිට මොකද කරන්නේ අපි? සිතට අරගෙන ඒක අපි ඒ කියපු දේවල් අප තුළ ඇති කර ගැනීමට වීරිය කරන්න ඕනේ. වීරිය කරද්දී එක්කෙනෙක් දෙන්නේ හරි මේක ජය ගන්නවා. එක්කෙනෙක් දෙන්නේ හරි අල්ල ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ රාහුලය ඉස්සර හිටපු ඉස්සර කාලේ හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා මේ කය පිරිසිදු කළා නම් වචනේ පිරිසිදු කළා නම් මනස පිරිසිදු කළා නම් කළා තිබෙන්නේ ඒ සෑම දෙනෙම කළා තිබෙන්නේ ওই විදියට ඉස්සර කාලේ හිටපු ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා කය පිරිසිදු කළා නම් වචනේ පිරිසිදු කළා නම් සිත පිරිසිදු කළා නම් කළා තියෙන්නේ කොහොමද මේ විදිහට නුවණින් විමස විමසා නුවණින් විමසීමස තමයි කය පිරිසිදු කළා තියෙන්නේ නුවණින් විමසීමස තමයි වචනේ පිරිසිදු කළා තියෙන්නේ නුවණින් විමසීමස තමයි මනස එහෙනම් පින්වත්නි අපිට කය හෝදලා පිරිසිදු කරලා ඉවරයක් කරන්න බෑ කියන එක ඔබට පැහැදිලිද? පැහැදිලි නෑ? පැහැදිලි නේ? කය නාවල ඉවර කළා ඉවර පිරිසිදු කළා ඉවර කරන්න බෑ. කය පවත් ඉරද්දු කරන්න නැතුව පවත්තන්න ඕන නිසා අපි දැන් කය නාවනවා. දත් මදිනවා. නේද? කබ කඩනවා. කන් සුද්ධ සුද්ධ කරනවා. නාස් සුද්ධ කරනවා. කෙලවර නැතු අපි හොදනවා පිරිසිදු කරනවා. මේක ඉවරයක් තියනවාද? නෑ. නමුත් අපි ක්‍රියාව තුළ යහපත් දේ කළා නම් ආන්න ක්‍රියාව පිරිසිදුයි. අපි ඔන්න දැන් දත් මදිනවා මදිනවා සුදු කරනවා දිව මදිනවා හක්ක මදිනවා දැන් ඔය පිරිසිදු කරනවා. නමුත් ඒව පිරිසිදු වීමෙන් වචනේ පිරිසිදු වෙනවද? නෑ වචනේ පිරිසිදු කරන්න නුවණින්ම විමස විමසා පිරිසිදු කළ යුතුය. සිත පිරිසිදු කිරීමත් එමය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ තරම් මේ මිනිස්යාගේ පිරිසිදුකම ගැන මෙතරම් පැහැදිලිව ලෝකේ කවුරුත් කතා කළේ නැහැ. දවසක් බුදුරජාන් වහන්සේ ගංගාවේ ඉන්න සීත කාලේ දෙසැම්බර් ජනවාරි මාසේ හරි සීතලයි. සීත කාලේ ගඟක් අයනේ උන්වහන්සේ ඉන්නවා. එන්නකට 100 කෙනෙක් ආවා හැරමිටික ගා. වෙවුලනවා වෙවුල වෙවුල ගඟට බැස්සා. ගඟට බැහැලා දැන් ඉතින් ගඟේ ගෙලුණා. ආයෙ උඩ ආවා. දැන් තට තට ගගා වේවිලි වුණා ආයෙ දුවගෙන ආව ගොඩට. බුදුරජාන් වහන්සේ ආව සීයේ. මොකද ඔය? කිව්ව ශ්‍රමණයන් වහන්සේ මම මේ පව් හේදුවා. සීයේ ඔය හේදුවේ කවද කෙරිච්ච පව්ද? කිව්ව ශ්‍රමණයන් මම මේ ඊයේ කෙරිච්ච පව් හේදුවේ කිව්වා. සීයේ ඊයේ පව් කළේ නැත්තම් අන්න ඇස් සර්ණා සීයාගේ ඊයේ පවුකුලේ ඊයේ පවුකුලේ නැත්තම් අද හොදන්න ඒක තියනවද කියලා හොදන්න පවක්. ඊට පස්සේ කිව්වා සීයේ පවු නොකර ඉන්න gedara තියෙන ළිඳ හොඳටම ඇති කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් පැහැදිලි පණිවිඩයක්ද මේ දෙන්නේ. පවු කරන්නේ නැතුව ඉන්න කිව්වා මේ පිරිසිදු වෙනවා කිව්වා හොඳටම ඇති කිව්වා ළිඳේ වතුර ටික. එතකොට බලන්න ඒ පිරිසිදුකම ගැන අවබෝධයක් නැතිකම නිසා ලෝකෙ කොයිතරම් දෙනෙක් නොමග ගියන් තියනවද? මුලා වෙලා තියනවද? ඊළඟට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියනවා රාහුලය අනාගත කාලයේ යම්කිසි ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා සිත පිරිසිදු කරනවා නම් වචනේ පිරිසිදු කරනවා නම් කය පිරිසිදු කරනවා නම් කරන්න තිබෙන්නේ ওই විදියටමයි. ওই විදියටම නුවණින් කල්පනා කර කර බල බල. ওই විදියට නුවණින් විමසීමස. ওই විදියටම හොඳින් විමසීමස තමයි පිරිසිදු කරන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුලේ වර්තමානයේ යම්කිසි ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා කය පිරිසිදු කරනවා නම් පිරිසිදු කරන්න තිබෙන්නේ මේ විදියටමයි එහෙනම් එහෙනම් පින්වතුනි ලෝකෙ කිසිම කෙනෙකුට මේක ಜಾති ભેදයෙන් තොරව ආගම් ભેදයෙන් තොරව කුල ભેදයෙන් තොර උඩරට පහතරට ભેදයෙන් තොරව කයක් පිරිසිදු කරනවා නම් පිරිසිදු කරන්න තියෙන්නේ මේ විදියටයි වචනේ පිරිසිදු කරනවා නම් පිරිසිදු කරන්න තියෙන්නේ මේ විදියටයි සිත පිරිසිදු කරනවා නම් පිරිසිදු කරන්න තියෙන්නේ මේ විදිහටමයි. කුමක්ද මේ විදිය? වචනයක් කයින් යමක් කරන්න කලින් ඒක නෝනෙන් යමසන්න ඕනි Tamanටත් හිතසුව පිණිස පවතිනවාද? ආනුන්ටත් හිතසුව පිණිස පවතිනවාද? හිතසුව පිණිස පවතින්නේ නැත්නම් නොකර ඉන්න ඕනේ. ඊළඟට කයින් යමක් කරන්න කලින් නෝනෙන් යමසන්න ඕනේ මේක Tamanටත් හිතසුව පිණිස පවතිනවාද? අනුන්ට හිතසුව පිණිස පවතිනවාද කියලා. හිතසුව පිණිස පවතිනවා නම් ඒක කරන්න ඕනේ. ඊළඟට කයින් යමක් කරමින් සිටිද්දී සිහිය උපදවා ගන්න කියනවා මොකද්ද මම මේ කරන වැඩේ මට හිත සුව පිණිස පවතීද අන් අයට හිත සුව පිණිස පවතීවිද හිත සුව පිණිස පවතින්නේ නැහැ කියලා හිතච්ච ගමන් වීරියෙන් යුක්තව ඒක අත්හරින්න කියනවා එපා කරන්න කියනවා ඊළඟට යමක් කරද්දී ඒක නුවණින් සිය උපදවා ගන්න කියන මම මේ කරන්න යන වැඩේ මට හිතසුව පිණිස පවතීද මම මේ කරමින් ඉන්න වැඩේ අන් අයට හිතසුව පිණිස පවතීද කියලා බලද්දී හිතසුව පිණිස පවතිනවා නම් ආන් ඒක කරගෙන යන්න කියනවා. යම කයින් සිද්ධ වුණාට පස්සේ කයින් කෙරුවට පස්සේ සිහිය සිහිය උපදවාගෙන කල්පනා කරන්න කියන මගේ කයින් මේ දේ වුණා. මේක මට මේක හිතසුව පිණිස හේතු වෙනවාද? අහිත පිණිස හේතු වෙනවාද කියලා කල්පනා කරද්දී දැන් එයාට පේනවා ඒක අහිත පිණිස හේතු ආ මගේ අතින් අකුසලයක් සිද්ධ වෙලා. දැන් එයා මොකද කරන්න ඕනේ? ඔව් ඒ අකුසල සිද්ධ වුණාම සමහර මෙහෙම හිතෙනවා. යා මගේ අතින් අකුසලයේ සිද්ධ වෙලා. එයා හිතනවා මට පංගිතරම ආරයත් කරන්නේ. අසවලත් කරන්නේ අර නෝනත් කළේ අර මහත්යත් කරන දැන් දැන් මේ Tamanට උනා ඉහළ ඉන්න අය ගැන ගලපනවා ඊට පස්සේ. මං විතරක් කරාමකෝ. අරයත් කරනවනේ. අහවලත් කරනවනේ. අහවලත් කරනවනේ. දැන් එහෙම මේ අහවලත් කරනවනේ අහවලත් කරනවනේ කියලා එක ගලපන්න කිව්වොත් මොකද වෙන්නේ? එයාට පව් කිරීමේ යම්කිසි බයක් ඇති ගැනීමක් තිබ්බනම් ඒකට මොකද වෙන්නේ? ඒක නැතු වෙනවා. ඒක නැතුව කියලා හිතනවා ඉතින් අරයත් කරනවා ඉතින් මාත් කරනවනේ. ආන් එහෙම හිතන්න හොඳ නැහැ. ඒ මොකද හේතුව සාමාන්‍යයෙන් කෙනෙක් පව කරද්දී බය නැති කරගන්නේ ඒ විදිහට කල්පනා කරලයි. ආ අසවලත් කරනවා අසවලත් කරනවා අසවලත් එන මාත් කරනවා. එහෙම හිතන්න එපා. මේක හිතන්න ඕනේ එහෙම නෙමෙයි. හිතන්න ඕනේ කොහොමද බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට දේශනා කරපු පිළිවෙලට මේක හිතසුව පිණිස පවතින්නේ නැහැ. මේකෙන් මගේ මට පවක් උනා. මම මේ පවෙන් බේරෙන්න ඕනේ. ආන්න ඕනේ සීකල්ල සංවරභාවයට පත් වෙනවා. සීලවත් ගුණවත් උතුමෙකුට කියලා සංවර වෙනවා. හංගගෙන හිටීම මොකද නරක මේකේ. හංගගෙන හිටියොත් ඊළඟ පව කෙරෙන්නේ ඒක අනුබලයක්. හංගන් හිටියොත් දැන් අපිකින් වරදක් වුණා. ඒ වැරද්ද දැන් මං ආයෙ කරන්නේ නැහැ කියලා හංගන් ඉනවා කියනවා. අදිෂ්ඨානය කරගෙන මං ආයෙ කරන්නේ නැහැ කියලා. නමුත් එයා හංගගෙන ඉන්නවා. ආයෙත් යාගේ වීරිය හීන වෙච්ච ගමන් ආයෙ පෙළ වෙනවා යායකට. නමුත් මේ වැරද්ද විවෘත කරා නම් එයා සීලවත් ගුණවත් විශ්වාස කටයුතු උත්මේකට මොකද වෙන්නේ? එයාට අදිෂ්ඨානයක් ඇති වෙන මම දැන් පිරිසිදු වෙච්ච කෙනෙක්. මම දැන් අසවල් කෙනත් එක්ක කතා කරලා මම දැන් අවංක වෙලා ඉන්නේ. මං දැන් මේක කරන්නේ නැහැ කියලා එයාට අදිෂ්ඨානයක් වර්ධනය වෙන්නේ නැද්ද? එයාට අදිෂ්ඨානයක් වර්ධනය වෙනවා. අකුසලේ හංගගෙන ඉන්න එක්කෙනාට අදිෂ්ඨානයක් වර්ධනය වෙන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන වචනය ගැන එහෙනම් හොඳ දෙයක් වුණා නම් Tamange ළඟ අතින් යහපත් දෙයක් වුණා. දිවා රාත්‍රියේ ගැන හිත හිතා මහත් ප්‍රීතියෙන් කල් ගෙවන්න කියනවා. අනේ මගේ මනුස්ස ජීවිතේ මට ලොකු යහපතක් ඉෂ්ට වුණා කියලා ප්‍රීතියෙන් කල් ගෙවන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා වචනය ගැන. කොහොමද වචනය ගැන දේශනා කළේ? ඔන්න වචන කියන්න හිතෙනවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ආ නුවණින් ගලපා නුවණින් කල්පනා කරලා බලන්න කිව්ව මම දැන් කියන්න හදන වචන මට හිතසුව පිණිස පවතිවිද අන් අයට හිතසුව පිණිස පවතිවිද කියලා නුවණින් බලන්න කියනවා. හිතසුව පිණිස පවතින්නේ නැත්නම් ඒ වචන කතා කරන්න එපා කිව්වා. යම් වචනයක් කතා කරද්දී Tamanටත් අනුන්ට හිතසුව පිණිස පවතිනවා නම් අන්න ඒ වචන කතා කරන්න කිව්වා. ඊළඟට වචන කතා කරමින් සිටිද්දී මේක මට හිතසුව පිණිස පවතින එකක් නෙවෙයි. මේක අන් අයට හිතසුව පිණිස පවතින එකක් කියලා තේරිච්ච එක මම මොකද කරන්න කිව්වේ? ඒ කතාව නවත්තන්න කිව්වා. යමක් කතා කර කර ඉඳිද්දි තේරුණා නම් නෑ මේකෙන් මේ මේ මම මේ කියන එකෙන් මටත් යහපතක් තියෙනවා මම මේ කරන කතාවෙන් අනිත් අයටත් යහපතක් තියෙනවා ඒ නිසා මම මේක දිගටම කියාගෙන යන්න ඕනේ මේක බොහෝ දිනකට යහපතක් සිද්ධ වෙනවා කියලා අන්න ඒක බොහෝ දිනකට හිතසුව පිණිස පවතින එකක් ඒක කමක් නෑ කියලා වචනේ කියලා ඉවරුනාට පස්සේ හිතන්න කියලා මං අද දවසේ වචන කතා කළා මං අසවලත් එක කතා කළා අසවලත් එක කතා කළා අසවලත් එක කතා කළා මගේ කටින් වචන පිට වුණා මේවා මට හිතසුව පිණිස පවතින ඒවද අද මගේ කටින් පිටවිච්ච වචන මට අහිත පිණිස අහිත පිණිස පවතින ඒවද නෝනින් විමසන්න කිව්වා අහිත පිණිස පවතිනවා නම් රත් වෙලා යනවා යාට ඇයි මට දැන් අකුසලයක් සිද්ධ වෙලා ආන්නේ ඉක්මනට සංවරභාවයට පත් වෙන්න ඕනේ කියනවා එයා කතා කරපු දේවල් ඔක්කොම ආවර්ජනා කරලා බලද්දී එයාට තේරෙනවා නම් එයාගෙන් අයහපතක් උනේ නෑ යහපතක්මයි උනේ කියලා එයාට ලොකු සතුටක් ලොකු සතුටක් ඇති වෙනවා අද දවස තුල මගේ වචනේ මම බොහොම යහපත් විදියට ගෙනිච්චා මම බොහොම යහපත් දේ කතා කළා කියලා ඒ ලොකු සන්තෝෂයක් ඇති වෙනවා ඒ සන්තෝෂෙන් කල් ගෙවන්න තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ මනස ගැන මොකද දේශනා කළේ ඔන්න මනසෙන් යමක් මනසට හිතෙනවා. දැන් ඔන්න අපිට හිතෙන දේවල් අල්ලගෙන අපිට ඕනනම් දිගින් දිගට හිතන්න පුළුවන්. නැත්තම් නොහිතා ඉන්න පුළුවන්. මේ දෙකම කරන්න පුළුවන් නේද? මනසෙන් හිතන්න කියනවා. හිතන එක මතක් කරන්න කියනවා. මතක් කරලා කල්පනා කරන්න කියනවා. මේ විදිහට නම් මම හිතන්න කිව්වොත් මං අමාරු වැටෙනවා. කියලා හිතන්නේ ඒක. මේ විදිහට හිතන්න කිව්වොත් මං බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක තැනක තියෙනවා ඒක තැනක තියෙනවා මේ මනසින් අකුසල් හට ගන්නකොට ඒක බලක්කන්න ක්‍රමයක්. ඔන්න දැන් මනසින් අකුසල් ඇති වෙනවා. එයා කරන්න කියනවා ඒක හිතන්නේ නැතුව වෙන එකක් හිතන්න කියනවා. වෙන එකක් හිතන්න කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ ගැන, ඒක ධර්මයේ ගැන, ඒක ශ්‍රාවක සංඝයා ගැන, ඒක මෛත්‍රිය මොන හරි එකක් හිතන්න කියනවා. එහෙම හිතද්දි හිතද්දි හිතද්දි අකුසල් හට ගන්නවා. එහෙම අකුසල් හට ගන්නකට එයා අකුසල් වල තියෙන ආදීනවේ හිතන්න කියනවා. මේම මං හිතන්න ගියොත් මං ඉවර වෙනවා. මං විනාශයටපත් වෙන අකුසල් හිත හිත තමයි බොහෝ දෙනෙක් අමාරු වැටුනේ. ඒ අමාරු වැටිච්ච කොටට මමත් වැටෙනවා. අකුසල් හිතලා මට මෙතෙක් කල මට මෙතෙක් ජීවිතේ ලැබූ යහපත මොකද්ද? මට වෙච්ච සාන්තිය මොකද්ද? මං අකුසල් හිත හිත හිටියා කියලා. ඒ නිසා මේ අකුසල් මං හිතන්නේ සුදුසු නෑ කියලා ඒක අයින් කරන්න කියනවා. එහෙම නැත්නම් කල්පනා කරන්න කියලා චිකේ මම මෙහෙම හිතන්න හොඳ නෑ. මේ ලෝකේ දෙවියන් බබුන් ඉන්නවා. මේ හිතගෙන දකින අය ඉන්නවා. මමත් යහපත් කෙනෙක් කියලා ලෝකෙට ප්‍රතිඥා දෙනවා. මම මහා වැදගත් කෙනෙක් කියලා ලෝකෙ හිතන් ඉන්නවා. ඉතින් එහෙව් එකේ මම අකුසල හිතන්න කිව්වොත් මට මොනතරම් හොඳ නැද්ද ඒක? හිතන්න කියනවා. හිතලා ඒක දුරු කරන්න කියනවා. එහෙම දුරු වෙන්නේ නැත්තම් දිවෙන් තල්ල තද කරගෙන දත් මිටි කාගෙන ඒක බැහැර කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ. දැන් බලන්න මේ ඒ වගේ අකුසල් ඒ වගේ වීරිය කිරීම නිසා නේද මේ සිත කය වචනය අතීතයේ හිටපු ශ්‍රමණයන් වහන්සේලා පිරිසිදු කළේ. ඒ වගේම වර්තමානයේ යම්කිසි කෙනෙක් මේ සිත කය වචනේ පිරිසිදු කරනවා නම් පිරිසිදු කරන්න තිබෙන්නේ මේ ආකාරයෙන් නේද? අනාගතයේ යම් කිසි කෙනෙක් සිත කය වචනේ පිරිසිදු කරනවා නම් ඒ පිරිසිදු කරන්න තියෙන්නේ මේ ආකාරයටමයි. මේ ලෝකේ වෙන කිසිම ක්‍රමයක් නැහැ. දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ක්‍රමයෙන් ඇර වෙන කිසිම ක්‍රමයකට තමාටත් අනුන්ටත් යහපත පිණිස සිතකය වචනේ පිරිසිදු කරන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. එහෙනම් බලන්න ඉගෙන ගන්නවා නම් අපි ඉගෙන ගත යුත්තේ මෙව්වනේ. මතක තබා ගන්නවා නම් මතක තබා ගත යුත්තේ මේ ධර්මයයි. නැවත නැවත සිහි කරනවා නම් සීකල යුත්තේ මේ ධර්මයයි. නෝණින් විමසා අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගත යුත්තේ මේ ධර්ම මේ ධර්මයේ තුල දැන් බලන්න ඕනේ දැන් අපි බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාව ඉගෙන ගත්තා. මේකේ අන්තිමට බුදුරජාන් වහන්සේ දේශනා කරන රාහුල හඳුන රාහුල සාන්නාසට කියනවා රාහුල ඒ නිසා මේ මෙහෙම හිතන්න කියනවා. මං කරන මං කයින් කරන හැම දෙයක්ම නුවණින් කල්පනා කර කර කරනවා. මං කතා කරන හැම වචනයක්ම නුවණින් කල්පනා කර කර කියනවා. මං හිතන හිතන සෑම සිතිවිල්ලක්ම නෝනින් කල්පනා කර කර හිතනවා. මෙහෙම හිතන්න කියනවා. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ ඒක ඒ විදිහටම පිළිගත්තා. සන්තෝෂ වුණා. හිත පහදවා ගත්තා ඒකට. ඉතින් ඒ නිසා පින්වත්නි අපිත් ඒ වගේ නෝනින් කල්පනා කර කර අපේ ජීවිතේ දිනු කරගනිද්දී අපට උපකාර වෙන්නේ අපේම වීරිය නෙමෙයිද? අපේම සිහිය නෙමෙයිද? අපේම නෝන නෙමෙයිද? දවසක් වංගීස කියලා ස්වාමීන් වහන්සේ මකුණන්ස ආරහත්ත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා පින්ඳ පාති වඩිනවා. වඩිද්දී ආනන්දහතු ඉස්සරහින් යනවා. දැන් මෙයා දැක්ක යම්කිසි මෙයාගේ හිත කැළඹෙන හිතේ කෙලෙස් හටගන්න දරසට. දැකලා මෙයා මේ ගැන වැරදි කල්පනා කළා. ආනන්දහතුලන්ට කියනවා අනේ ස්වාමීනි ආනන්දයන් වහන්සේ මගේ හිත කැළඹිලා මගේ හිතේ අකුසල් හට අරගෙන මගේ හිතේ රාගය ඇති වෙලා තියෙනවා කියනවා. දැන් මෙයා දැක්කේ නැද්ද මෙයාගේ හිතේ ස්වභාවය? දැක්කනේ. ආනන්ද හඳුරු කියනවා වංගීසය ඌක උනේ වැරදි විදිහට කල්පනා කළා. වැරදි විදිහට කල්පනා කළා ඌක උනේ. ඔයා කල්පනා කරන්නේ මේ ওই විදිහට නෙමෙයි. නුවණින් විමසන්න ඔය දැක්ක රූපේ ඇත්ත ස්වභාවය මොකද්ද කියලා. එතකොට එයාට ඔබට බලන්න තියෙන දෙතිස් කුණප. ආන් විදිහට නෝනින් විමසන්න කිව්වා. ඉතින් මේ වංගිස ස්වාමීන් වහන්සේ ආයෙ පැත්තකට ගිහිලා නෝනින් විමසුවා. හරි හිතේ අර තිබිච්ච කැළවීම සම්පූර්ණයෙන්ම නැතුව ගියා. හරි සන්තෝෂෙන් දැන් ඉතින් පිටත් වෙලා ගියා. අනේ මට මේ සබ්‍රමචාරින් වහන්සේලාගේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය නිසා මං සූපත් වුණා කියලා. දවසක් වංගීත ස්වාමීන් වංගීත ස්වාමීන් වහන්සේ තනියම වඩිනවා. ඉදත් මේ වගේ දර්ශනයක් දැකලා හිත කැළඹුණා. හිත කලබිලා කල්පනා කරනවා ඔන්න මගේ හිතේ අකුසල් හටගත්තා. මගේ හිතේ අකුසල් හටගත්තා. මේ අකුසල් හටගත්තේ මේ මේ හිතේ තියෙන අයෝනිසෝ මානසිකාරය නිසාමයි මේ වැරදි විදිහට හිතන්න පුරුදු වෙච්ච නිසාමයි මේක මට සිද්ධ වුනේ. දැන් ඊහා ඊශ්වරනන්ස කල්පනා කරනවා. ඉදා මට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ හිටියා. අද මට කවුරුවත් නැහැ. මම මේ මේ අකුසල් විතරක මම හිතාමතා බැහැර නොකළොත් මේවා බැහැර වෙන පාටකුත් නැහැ. මම මගේම වීරියෙන් මේවා බැහැර කළොත් මිසක් මේවා ඉබේ බැහැර වෙන්නේ නෑ කියලා ආයෙමත් මොකද කියලා හොඳට නෝනින් මෙනෙහි කළා. ඒක ප්‍රහාණය කළා. හරි ප්‍රීතියටපත් වුණා. රටක් රාජ්‍යයක් ජයගත්තා වගේ ප්‍රීතියටපත් වුණා මේ ලාමක හිත මම පෙරද්දුවා කියලා. ඉතින් මේ නිසා මේ වගේ පින්වත්නි ජීවිතය ගැන අවබෝධයක් ඇති කරගන්න අපට තියෙන අවස්ථාව ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයකින් විතරයි වෙන දෙයකින් නෙමෙයි. ඒ නිසා අපි ඒකන සතුටු වෙලා අපිත් නුවණින් දැන දැන නුවණින් කල්පනා කරමින් අපිත් කයින් ක්‍රියා කරනවා ඊට පස්සේ අපිත් හොඳට නුවණින් කල්පනා කර කර තමයි වචන පිට කරන්නේ මීට පස්සේ. අපිත් හොඳට නුවණින් හිත හිත තමයි යහපත් දේවල් හිතන්නේ මීට පස්සේ කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපිත් මේ සිතකය වචනය මේ ගෞතම බුද්ධ සසුන තුලම පිරිසිදු කරගන්නවා කියලා අදිෂ්ඨානයක් සාදු සාදු සාදු